ධම්ම ස්වාමීන් වහන්සේ ඊටම කාර්මිකව ආරාධනා කරන්න යෙදුණ ඥානන් වහන්සේ වෙනුවෙන් ප්‍රාප්තදාන ශීර්ෂයෙන් කෙන මේ ධර්ම දේශනයේදී දේශතුරුදාව දේශනා කළ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පස්චිම භවයෙහි බුදුබාටපත් වෙලා මාස 8ක් යනතුරු කාර්යදානයකට වැඩම කොට ආදාලේ නැත ඒ ਸਰවඥන් වහන්සේ බුදුබාටපත් වෙලා මාස 8ක් ගිරෙන්නේ දුරුතුපර පසලස්වා බොහෝ දවසේදී ලංකාද්වීපයේට අහසින් වැඩම කරවා මහියංගනේ යක්ෂයන් දමනය කොට ගිරිදිවේට යවා සුමන සමන් දෙව් මහරජාණන් ප්‍රමුඛ දෙවියන්ට දහම් දේශා එම දිව්‍ය රාජාණන් සෝවාන් ඵලයේ පිහිටුවා ජීව කේශදාත මිත්‍යක්ද පිළිගන්වා ආසවාතේ දෙවරක් උතුරක් ධාරා වකුරුවාගෙන වීදුවාගෙන ප්‍රදක්ෂිනා කොට උරුමේදානම් වලට වැඩම කරවලා උරුමේල කාශ්‍යපාගේ සහෝදර කිරිස දහසක් තවුස් කිරිස එහි භික්ෂුභාවීන් පැවිදි කරවා උපසම්පදා කරවා ආදිත්‍ය පරයාය සූත්‍රයෙන් ඒ සෑම අංගත්වයේ පමනුවා ඉදවස් සංධ්‍යාවේ තමයි සාධානයකට වැඩි. ඒ තමයි බිම්බිසාර මහරජුණන් ඒ දවස් හතකට ඉස්සෙල්ල කළ ආරාධනය. රජගහනුවර ලක්ෂ්‍යවන වේලට වැඩියා. පසුදිනේ රජ මාලිගාවේ ධම්මවලදලා අවසානයේදී රජතුමා මේල්වනු වෙන පූජා කරන්න යෙදුණා. මේ සියල්ල සුද්ධෝදන මහ රජතුමාණන් ආරච්චි වුණා. එතුමා මහබෝසතුන් වහන්සේ අග්නිෂ්ක්‍රමණය කළ දවසේ පටන් නිතර සොයමින් විමසමින් ප්‍රණිමිත විමසමින් තමයි වාසය කළේ. ඒ අතර ලෝතුර බුදුරජාණන් රජගා නුවර වේළුවනාරාමයේ වැඩි ඉන්න බව දැනගෙන නව වාරයක් දහස දහස පියවර සහිත අමාත්‍යෝ නව දිනේ කැරියා මට දැන් වයසයි මට මගේ පුත්‍රයන් වහන්සේ දැක ගන්න වැඩම කරවගෙන ඉන්නයි කියලා. ඒ 9000ක් එනාම නව වාරයක ධම්මසලා අර්ඝයේ නිපස්තුනා සහිත වුණ ආරාධනා නොකර හැරිය. අන්තිමට අපේ මහා බෝසතුන් වහන්සේ උපදින දවසේම එකට උපන්න කාර්දායේ කියන ਸਰවකාර්මික ආමාත්‍යයට නීම කළා. දරුවෝ ඔබ වගේ මගේ පුත්‍ර රාජ්‍යයේ මට දැක්කන්න වැඩම කරවගෙන යන ලෙස කියලා. එතුමා ආරාධනා කළා දේවයන් වහන්සේ මට මානවෙන් අවසර දෙනවා නම් මම ආරාධනා කරන්නම් දරුවා මාන වේලාවදී නොවි අනේ මට මගේ පුත්‍රයන් වහන්සේ වැඩම කරවා දෙන්න. එතුමාලා දහසක් පිරිසේ කැවිලා කඩගානුවර වේලවනාරාමේදී බුදුබණ අසලා අරියත්යේපත් වුණා ඒ වික්ෂභාවයෙන් කයිද වුණා. නියමිත වේලාව සලකලා ගාථා ඇටකින් මාර්ග වර්ණාව කළා. ඒ හරියට මැදින් පොඩ ප්‍රසන්න ස්වක් බොහෝ දවසේ තමයි වැඩම කරවන්නේ මේ ආරාධනය කෙලේ. ඒ ආරාධනය අනුව සර්වඥන් වහන්සේ එවකට සමීපචාරීව සිටි විසුදාසක් රහතන් වහන්සේ සමග කපිලවත් කුලනුවර බලා පිටත් වුණා. දවසකට යොදුනක් පමණක් ගමන් කරමින් ඒ ඒ තැන්වල නැවතී දහම් දෙසමින් දවස් 60ක් ඇතුළත ගමන නිමෙවන හැටියට පිටත් වුණා. ඒ දවස් 60 තුළදීම කාරුදායි මහ රහතන් වහන්සේ ආසින් වැඩම කරවලා සුද්ධෝදන රාජමාලිගාවේ දන් වළඳලා මේ සියලු ප්‍රවෘත්ති රජතුමාට ප්‍රකාශ කළා රජතුමා පිළිගන්වන බුද්ධ පූජාව අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පිළිගන්වා වළඳවනවා දවස් 60ම පියමහා රජුන්ගේ දානි තමයි සරුවක්යන් වහන්සේ දැරඳුවේ ඒ නිමිත්තෙන් කාලදායි මහරහතන් වහන්සේට ථානාන්තරයක් දෙලුණා කුල ප්‍රසාදක බුද්ධ පුත්‍රයන්ගෙන් අග්‍රස්ථානය ආයතන කපිල වස්තුනට වැඩමකට වඩා මේ වෙසක් පොය දවසේදී බුදු වීමෙන් අවුරුද්දක් පිරෙන දවසේදී එදවස්සිදී ඥාතිගේ මාන වර්ධනයේ පිණිස අතීත සරුවක්යන් වහන්සේලා අනුයමින් ඥාතින් මෙත්තේ බුදුමයමේ දක්වන පිරිස යමානාතල අරපාන සිද්ධ වුණා මහා පෘථිවියේ කම්පා වුණා සරුවක්කාරයන් වහන්සේගේ ප්‍රශ්නයක් උඩ බුද්ධ වංශ දේශනාවේ පැවැත්වුවා චර්යාපිටක දේශනය කරත්වා එදවසේදී අහස පුරා රැස්වූ දෙවියන් බඹුන් අතරත කෝටි ලක්ෂයක් පිරිස රහත් වුණා අසංකේයයක් පිරිස සෝවාන් ආදී යට මාර්ග ඵල නිවන් අවබෝධ කරගත්තා වෙසතුරුදාව දේශන වේලාවේ මහා පොළව කම්පා වුණා පමණක් නෙමෙයි පොකුරු වැනි රැස්සා මහා ජනතාව අතරේ මව්පස 80 කුල ඥාති දහස් 80 ඥාති කුල 80000ක් පියපස ඥාති කුල 80000ක් මේ දිගාවෙලා දරුවන් සරණ ගියා මේ ක්‍රාන්තිකාරී සහිත දේශනා කළ දේශනාවක් තමයි අද මේ මාතෘකාවට ඉදිරිපත් කරන්න යෙදුනේ ඥානින් කන්නා කිනන් දේතං මත්ති දේමින් ප්‍රතිපදං චජමානෝ නජින්තේසින් බෝධිආයේව කාරණා ඥානේ කුමාරයා විෂ්ණු දිනා තියෙනිය පතිවෘත ඇති මාත්‍රි දේවියත් පරිත්‍යාග කිරීමේදී මගේ සිතේ කිසිම පසුබැසීමක් නොවුයේ ලෝකුඩා බුදුබාපතා දන් දීම නිසායි නමේ දෙස්සා වූ පුත්තා මාත්‍රි දේවේ නිදේශියා සම්පන්නිතං පියං අයං තස්මාතියේ අදාසහං මගේ දරු දෙන්නා මට අප්‍රිය නිසා දන් දුන්නා නෙමෙයි මාත්‍රි දේවිය මට සතුරුකම් කළා කියා දන් දුන්නා නෙමෙයි ඒ සීළු ප්‍රිය කුජලයන්ට වඩා මර සර්වඥතා ඥානෙ ප්‍රියම නාතයි එසා මේතර ජීවිතය සමාන ප්‍රේමනා සමුදරුවන්ද ලෝකුඩා බුදුබාපතා දන් දුන්නේ අවසාන ගාථාවෙන් ප්‍රකාශ වුණා. මේ අවිඤ්ඤාය සුඛං දුක්ඛං සාපිදාන බලමයං සත්තක්කත්තුං කම්පතාති අකේතනකෝ මේ මහා පෘථුවිය සැප දුක්ඛ නොදන්නා මේ මහා පෘථුවිය මගේ දාන පාරමිතා නිසා සත්වාරයක් කම්පිත වේය කියන එක තවත් ගාථාවකින් ප්‍රකාශ වුණා. දැන් අපි සලකා බලමු මේ දේශනාවේ මුලැඳාග අවස්ථා තුන. අපේ මහා බෝසතාණන් වහන්සේ මෑණියන් කලකට තියාගෙන මහසවරේ පින මනෝ ප්‍රදානේ පිනෝදන් පටන් සත් අසංඛ්‍ය කල්පලක්ෂයක් ඇතුළත 125000ක් බුදුරයන් වහන්සේලා සම්මුඛ වෙමින් සිටින්න බුදුබාපතමින් පෙරම් පුරාගෙන ආවා. නාම සංකේය කල්පලක්ෂයේ තුල 388000ක් සර්වඥන් වහන්සේලා සම්මුඛමින් වචනින් බුදුබාපතාගෙන පෙරම් පුරාගෙන ආවා. දීපංකර පාදමූලයේදී අතක්වත් නිවන් සැප ඇරදලා අෂ්ට ධර්ම සමෝධානයේ යෙදී අභිනියාර පවත්වා මතු ලෝසුඩා බුදු වෙන බවට නීති වර්ණසේ ලැබුවා. සිවර්ණපතු ලබමින් අන්තිමට බුදු වෙන්නේ ප්‍රථමයෙන් අන්තිම මනුෂ්‍ය ආගාමයටපත් උනේ වෙස්සන්තර බෝධිසත්ව නමිනුයි. ඒ අතරතේ වෙස්සන්තර උත්පත්තියේ ප්‍රථමයෙන් උන්වහන්සේ ඇලියේ තවතිසා භවනි. එවාගෙම විශ්වාන්තර බෝධිසත්වයන් වහන්සේගේ මෞතුමියක් ජීවත් වුණේ තවතිසා භවනි ශක්‍රදේව රාජානං අග්‍රමහේසිකා දිව්‍යාංගනාව හැටියට කුසති දිව්‍යාංගනාව නමි. පළමු කොට කුසති දිව්‍යාංගනාවගේ ආශකෙවි චුත වීමේ ලකුණු පහළ වුණා. දෙවි කෙනෙක් දෝලවෙන් චුත වෙන්න ආසන්න වෙනකොට නිමිති පහක් පහළ වෙනවා. තිරසලු කිලුක් වෙනවා. එවාගේම ඇඟේ දහඩිය වැగిරෙනවා. මුහුණේ විවර්ණ බවක් ඇති වෙනවා. තනදී මල් ආදී මලානික වෙනවා. ඉනි ආසනේ වාඩි වෙන්නේ සතෙන් දෙපා වෙනවා. මෙන්න මේකේ ලක්ෂණ පහළ වෙනකොට අනිකුත් දෙවියෝ දන්නවා දැන් චුතේ ළඟයි කියලා. නිසා මේ කුසතේ දේවීන් වහන්සේ නැත්තම් දිව්‍ය දිවාංගනාවන් චුතේන ආසන්න බව දැනගත් සබ්දේව රජතුමා නන්දන වයනසේ වනයේ එක්කාසු කරගෙන ගිහිල්ලා සපිරිවරින් මෙතුමියට අනුශාසනාවක් කළා. දේවීන් වහන්සේ දැන් ඔබතුමියගේ අවස අවසానයි. ඔබතුමිය මින් ඉදිරියට මනෝ එකදීම චාරිස්ථාන කරන්නේ එතකොට කුසතේ දිව්‍යලාංගනාව අඳුළු වගුරන්නා වගේ කනගාටු වුණා. අසාසිනිය ඔබ මේ දිව්‍ය ලෝකයෙන් චුත වෙන චුත කරන නෙමෙයි තමන්ගේ අවශ්‍ය කෙරිලා කියන්නේ ස්ථාපිතත් වෙන්නේ. එලා මේ මේ ශාස්ත්‍රීය රජතුමාගෙන් වරම් 8ක් ලබා ගත්තා. වරම් 10ක් ලබා ගත්තා. එතුමියගේ මනෝ උත්පත්තිය සඳහා කරුණු 10ක් ප්‍රාර්ථනා 10ක් ඉදිරිපත් කළා. ඒ සියල්ල මේ ඉෂ්ට සිද්ධ වෙන්නේ ශාස්ත්‍රීය රජතුමා වරම් දුන්නා. එතුමියගේ එක ප්‍රාර්ථනාවක් තමයි මදුරට සාගලපුර නුවර උපදින්න. කුසතේ නම් දේවි කුසතේ නම් නම ලබන්න. ඒ වගේම ශරීරයේ හරියට මේ සත්හඳුන් වර්ණ ඇති ශරීරයක් වෙන්න. තරුණ වයසේදීම ජේතුත්තරේ කියන ජයතුරා කියලා අපි සිංහලෙන් කියන්නේ ජේතුත්තර නගරේ සංයේකේ සඳහන් නිදුන්නට අගමේශී වෙන්නත් ප්‍රාර්ථනා කළා. ඒ වගේම මගේ කුසතුල නැතේන කියා දන් දෙන්න පෙරම් පුරාගෙන යන බෝධිසත්ව උත්මයේ පහළ වේවා කියන මේ විදිහේ ප්‍රාර්ථනා 10ක් ඉදිරිපත් කළා එසේම සිද්ධ වෙන්නේ සබ්දව රජතුමා වරම් දුන්නා ඒ සියල්ල මෙසේ සිද්ධ වුණා ඒ අතර තමයි මහා බෝසතාණන් වහන්සේගේ දිව්‍ය ලෝකයේ අවශ්‍යජීවී චුත්‍රේන්දාසන්න වෙලාවේ සබ්දව රජතුමා නියම කළා ජයතුරා පුරයෙහි සංඥා කියන සඳමාරච්චුරවන්න පුත්ව උසදී දේවීන් වහන්සේගේ දරුවෙක් වශයෙන් මනෝලෝකයෙන් අදිස්ථාන කරන්න කියලා. මහා බෝධිසත්ව දිව්‍ය රාජානන් මෙසේ අදිස්ථාන කොට ඊටාම් තුන් සුභමෝතකින් මා උපස පරිසන්දි ගත්තා. ඒ දවසේදී කෞතිසාභානේ දිව්‍ය රාජයන් 60000ක් දෙනා උදෙලා ඒ නුවර සුදුසු තැන්වල පරිසන්දි ගත්තා. එක දවසේ මේ සිද්ධිය වුණා. ඒ උත්තමයන් වහන්සේ මාකුස පිළිසඳ ගත දවසේ පටන් කුසතී දේවයන් වහන්සේ සිතක් පහළ වුණා සතර වාහකද ලක්ෂයක් බැගින් ජයකට දානයක් දෙන්නෙමි කියලා. එදා පටන් ලක්ෂය බැගින් වැයකොට සම්මතක් පැවැත්තුවා. දස මාසයක් මේ දරු වස්තුව කුසේ ගැටුණා ඒ කාලය තුල මෞතුමේ තුනක් ප්‍රතිශාවක් ඉස්සරහට තරම්වත් අසනීපයක් නැවේ තාම නිරෝගීව වාසනාවන්තව ගත කළා. මේ අතර හරියට මුත්පත්ටි සිද්ධ වෙන්නේ සුදුසු අවස්ථාවේදී මෙතුමේ දීතක් පාල වුණා නගර වීථි සංචාරය කරන්න. සංජේ කියන සඳම රජුරෝ මුළුමහත් නගරයේ දෙව්පොරයක් මේ සරසවලා සුදු සිරිකාවක දේවීන් වහන්සේ වඩා ඉදවලා සුදු ඇඳුම් සුදු ආභරණ දරාගත් මංගල සම්මත ඇමතිවරුන් ලවා මේ ඔසවාගෙන වීථි සංචාරය කරවන්න පටන් ගත්තා මේ නගරයේ. දෙලඳ වීථියේ පැමිණෙන වෙලාවේ ඒ දේවීන් වහන්සේගේ කර්මජ වායු ධාතුව සැලුණා. උත්තරලාභයේ ලැබෙන සුදුසු වේලාව සමීප වුණා. ඒ බව දැනගත් අනිත්‍යවරු සිරිකාවෙන් පිටට බාලා වටතර ඇදලා ආරක්ෂා සංවිධාන සැලසුවා. තරම් කඩකින් දියත්තා පැකිලෙන්නා වගේ මවට පුතණුවන්ට විඳක්වත් වේදනාවක් නොමැතිව අපිරිසුදුවක් නොමැතිව ජාතිරංග මානික රත්නයක් වාගේ පුත්‍රවන උපන්න. උපන්න මොහොතේම මෑණියන්ගේ මූණ බලලා අම්මේ දන් දෙන්න යමක් තියනවාද කියලාක වලට ඇහුවා. ඉතින් කාට දෙකක් එකට අතුල්ලන්න වාගේ ඉතාමත්ම නීති හඬින් මේ දරුවා කතා කළ වෙලාවේ මෞතුමියගේ මනසට අමෘතාභිෂේකයක් ලැබුණාගේ පුදුම සැනසෙල්ලක් ඇති වුණා. තමන් පතාගෙන ආපුත්‍රුණ නේද මේ කියලා බලවත් ප්‍රියජනපත් වෙලා ඒ මොහොතේම ත්‍යාගි භෝග දෙන්නගෙන මුදල් අතුරෙන් දහසක් බඳු පසුන් දෙදි පසුම්යක් අතර ලං කළ දුන්න මෙන්න දරුව දන් දෙන්න වස්තුව දින තැනකයි උපන්නේ කියලා. මේ මහා බෝධිසත්වයන් වහන්සේ දත්තා පින් ළඟින් මව් කෙනෙකුට මේක දන් දුන්න කිරිමව් කෙනෙකුට. මේක මහා ආචාර්ය ප්‍රාත්‍යාරියක්. ඒ කියන්නේ උපතින්ම දන් දෙන්න උපන්න උත්සමී. මේ වාගේ මහෝත්තමයන් වහන්සේලා කල්ප කෝටි ගණනාවකදී කොල්ලෝ පහළවන්නේ. මේ වාගේ පරිත්‍යාග සීලේ උත්සමයන් වහන්සේලා ගැන නිවන් දකිනාතුළු අපට දකින්ද අහන්න ආශ්‍රය කරන අනුගමනය කරන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මහා පෙරහැරින් රජමාලිගාවට වැඩම කරවාගෙන ගිහිල්ලා මව්පස පියපස පෙළපතේ නමක් නොතබා විශ්වවිද්‍යාලයේ උපන්න බැවින් විශ්ව කියන්නේ වෙළඳ වෙළඳ විද්‍යාලයේ උපන්න බැවින් විශ්සන්තරය කියන නම ලැබුණ මේ පුතුණවන්ද එදවත් සීන එකට උපන්න දරුවන් 60000ක් සොයාගත්තා ඒ කොම රජවාසයට පමුණවලා කුමාර ලීලාවෙන් මේ විශ්සන්තර කුමාරයන් වහන්සේගේ පිරිවර හැටියට එකට වාසය කරලා එකට හැදුවා වැදුවා මේ දරුවා අවුරුදු දෙකක් තරම් කෙටි කාලය තුල නව වාරයක් ලක්ෂය ලක්ෂය දෙකින් වටිනා පළඳන තමන් අදා වඩා ගන්න කිරිම අවුරුදු දන් දුන්නා. ආපසු ගණනේ ආයවා දුන්නෙන් පස්සේ මේ වාගේ පුදුම පරිත්‍යාගශීලී උත්මී වාස ආතේදී වාස ආතේදී දැනතේන වාසයේදී තමන් සතපෙන ඇඳට වෙලා බද්ධ පරියන්කේ බැඳගත්තා. බද්ධ පරියන්කේ බැඳගෙන ආධ්‍යාත්ම දාන අදිෂ්ඨානයක් කළා. කැමති කෙනෙක් මගේ net ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුරා බුදුබාපතා net දන් දෙමි. කැමති කෙනෙක් මස් ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුරා බුදුබාපතා මස් දන් දෙමි. කැමති කෙනෙක් ලේ ඉල්ලගෙන පැමිණෙත්වා ලෝතුරා බුදුබාපතා ලේ දන් දෙමි. කැමති කෙනෙක් හෘදවස්නී ළඟන පැමිණෙත්වා බුදුබාපතා හෘදවස්ව කුටා දන් දෙමි. කැමැතිගෙන ජීවිතය ළඟට පැමිණෙත්වා කාය කුමාර සත්‍යයේ ප්‍රතික්ෂේප කොට දාසභාගපත් ජීවිතය පරිත්‍යාග කරන්නෙහි මේක සියවර දහස්වර ආවර්ජන කරන්න කරන්න මහ පොළොවට දරන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ විසින් අගන්ත කල්පලක්ෂයක් මුළුල්ලේ පෙරම් පුරාගෙන ඇවිල්ලා මේ වාගේ පරිත්‍යාගයන් කරන්න සුදුසු ඉතිහාස ශාස්ත්‍රඥයන් වගේ පොළොව කම්පා වුණා මේ තමයි පළමුවෙන්ම පෘථිවි කම්පා කළ ආධ්‍යාත්මික දාණය. වාස 16 වෙනකොට පුරපස සදාක්යෙන් ගලිලා රූපේන්ද යසසෙන්ද ඓශ්වර්යෙන්ද ඥානෙන්ද ගුණයෙන්ද කරුණාවෙන්ද මෛත්‍රියෙන්ද පරිත්‍යාගාදී උසස් ගුණ ධර්මයන්ගෙන්ද පරිපූර්ණ වෙන්නේ දෙවලමින් මෙන මනලෝට බැස දෙව් කුමරෙක් වාගේ ලස්සන බවට වැඩුණු ඒ උත්තමයන් වහන්සේගේ රූපස්ත්‍රියහා වගේම ඥාන කෞසලිතාව දැක්ක මහරජුරෝ මේ කුමාරයන් වහන්සේට අභිෂේක කොට ආර්ය පරිවර්ත සුදුසු අවස්ථාවක් සැසගත්තා. ආදාසම්පියේ කල්පලක්ෂයක් මේකට පෙනුම් පුරාගෙන ආව තමන්ගේ දෙරණියේ චේතේ රටේ මද්දීනමින් ඉපදී සිටියා. එතුමියා ඒ වයසේම කෙනෙක් මහා පුණ්‍යවන්ත මේ දෙදෙනා එක්කාසු කොට විවාහ මංගලයේ සිද්ධ කොට රාජ්‍ය උතුම්ව පැවරුවා. මේ කුමාරයන් වහන්සේ උපන්න දවසේම තවත් ආචාර්යදයක් සිද්ධ වුණා. හිමවත් ප්‍රදේශයේ උපෝසත කුලයේ මේ අත්මියා තමන්ගේ අත්පතව අහතින් ගෙනල්ලා මේ රක්ෂිරුවන්ගේ අත්හලේ තැන්පත් කළා. සුදෝ සුදු පාටෙන් බැබලෙන මේ අත්පතවට පණ්ඩර කියලා නම් තිබුවා. පණ්ඩර කියන්නේ සුදු කියන එකනේ සුදු අත්පතව. මේ මහා බෝසතුන් වහන්සේ උපන්නේ දවසේම මේ වස්තුව ලැබුණේ. පසු කාලයක වයස 16 දී මේ උත්මයන් වහන්සේගේ අත්වානේ බාටපත් වුණේ මේ පණ්ඩර කියන අත්‍රාජයයි. මේ අතරත රාජ්‍ය අභිෂේකයේ කළ දවසේ පටන් නගරයේ හතර වාහකද සහ නගර මැදක් රජවාසල අභිෂේක ස්ථාන හයක දන්සල් හයක් හැදුවා. එක දවසට 6 ලක්ෂය ගණන් වැය කරමින් දුගී මගේ අතර නනාතාවීන්ට දිනපතා දම්පින්කම් කළා. හැම දවසේම උපෝසත දවසේදී බෝසතුන් වහන්සේ අර පණ්ඩරයට අපිට නැගී මේ දානශාලාවක් බලන්න වඩිනවා. පළමුවෙන් තමන්ගේ අතිම දුකී මන්දි අසරණයන්ට දම් බෙදෙනවා. මේ ශ්‍රීතුන් වහන්සේ පැවැත්වා දිග කලක්. මේ අතරත සතර අල්ප ලක්ෂයක් තරම් දිග කලක් පෙරම් පුරාගෙන මහා පින්වත් දරු දෙපළක් මේ දෙන්නට ලැබුණා. පළමුවෙන්ම පුත්‍රවණක් උපන්න කන්දලකින් පිළිගත් නිසා මේ දරුවාට නම් ලැබුවා ජාලිය කුමාරයා කියලා. තවත් අවුරුදු දෙකක් පමණ ගියාම තමන්ගේ තියෙන කෙනෙක් පාගන්න අඳුන් දිවි සමගින් පිළිගත් නිසා ඒ දරුවාට නම් ලැබුවා කන්නා කිනා කියලා පාළියෙන්. අපි ක්‍රිෂ්ණ කිනා කියන්නේ කන්නා කිනා. මේ දෙන්නා අවිදකියා සෙල්ලම් කරන වාර්ත වෙනකොට එක දවසක් හයේට පසළොස්වක බොහෝ දවසකදී නැගෙනහිර වාහල් කරේට වැඩම කරවලා දන් දෙන වෙලාවේ දන් දෙන වෙලාවේ කලබුර රටෙන් දුර්භික්ෂ බයක් නිසා බ්‍රාහ්මණු අද දිනේ මේ මංගල සම්මත හන්දනේ අසාවිල්ලාගෙන ඇවිල්ලා ඉතියා කලබුර රටේ රජතුමාගේ විධානයේ රජතුමාගේ බද්දක ලබාගෙන මේ බ්‍රාහ්මණය ඇවිල්ලා ගොඩක් ලක්ුණේ ඉඳගෙන අර දකුණු වාහකට බලා වදින වෙලාවේදී නගරයේ රැසිත දකුණු පැත්ත බලා වදින වෙලාවේදී ජයഘോഷා කළා. ഘോഷතුන් වාසේ ඥාතතාමේ යෙව්වා. සමීප වෙලාව මේ පින්නතුන් කොහෙන්ද දාවේ මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඒ හැමදෙනා කිව්වා ජයක බව මහරජ කියලා වාසන ජය වේවා අප කලින් රජින් කමනේ තාපන පිළිසක් කලිඟු රටේ දුර්භික්ෂ භය නිසා විශාල විපත්තියක් අකරණ රහිවාසන සුළු තමන්නාසේගේ මේ සුදෝසුදු ආකාශචාරී පණ්ඩ රහත්ති රාජයා ධම් ලබා ගන්නයි අපි ආවේ වහන්සේට මත බුදු බව ලැබේවා මේ යථාබද ධම් දෙනසේකවා කියලා ආරාධනා කළා බෝසතුන් වහන්සේ කල්පනා කළා මේ අතමගෙන් ඇසිල් වෙන්නේ මත් සිල් වෙන්නේ නෑනේ දෙල් වෙන්නේ නෑනේ වෙන ශරීර අවයවයක් නෙමේ නිදුලෙන්නේ ඊට වඩා අඩු වටිනාදයක් නිල්ලුයි කියලා ඒ ගැන හිතමින් විමස බැලලා මේ අසා සරසන දේවල් සියල්ල බැලුවම සියලුම හත්ය අලංකාර වලින් සරසලා තිබුණ යථා බලාගන්න සුදුසු ඇත්තෝ වූ සහිතවම මේ අසා දන් දීමට කැමති වෙලා සංකෙන්දී අරගෙන මේ බ්‍රාහ්මණයන්ගේ අතට මේ සුදෝසුදු කොණ්ඩවැල කියලා සංකෙන්දීෙන් දැන් වැඩමින් අදිස්ථාන කළා ආකාශචාරියෝ අකලට මෙහි වස්වන සුළු වූ මහා තේජවන්ත වූ මේ පුණ්‍යවන්ත වූ හත්තිරාජයා වඩා හත්තිරාජයාට වඩා එවැනි හත්තිරාජයන් කෝටියකට වඩා මට සර්වඥතාඥානයේ ප්‍රියයි මනාපයි එනිසා මේ හත්තිරාජයා මමද බුදුබාපතා දන් දෙනවා මේ දන් දීමේ කුසලයෙන් මගේ බෝධිසම්භාර මුදුන්පත් දී ලෝතුරා බුදුගාම ලැබේවා කියන අදිෂ්ඨානයෙන් ප්‍රංවදා දන් දුන්නා ඒ වෙලාවේ මහා බෝසතාණන් වහන්සේගේ සිටිය ඇතිවෙච්චි අසීමිත කුසල චේතනාවේ ආනුභාවය කොච්චරද දෙලක්ෂ 40000ක් යදුම් ගණකම ඇති 7,10,350 වට ප්‍රමාණය ඇති මේ මහා පෘථිවිය කම්පා වුණා මේක මා පුදුම ආචාර්ය දානයක් බාටපත් වුණා ඒ අතරේ බෝසතාණන් වහන්සේ ඇතා දන් දීලා තමන් වහන්සේ මාලිගාවට වැඩම කරගෙන තමන්ගේ එකට හැසිරෙන 60000ක් ඇමෙත මනුල්ලත් එක්ක තමන් කළ දානමය ආවර්ජනය කරමින් සමාධිගත වෙමින් සන්තෝෂින් ඉන්න වෙලාවක් වුණා. ඒ අතරතේ නගරවැසියන් දේවාවිෂ්ඨයෙන් කුපිත වෙලා ඒ මහරජුරන්ට මහා බරපතල පැමිණිල්ලක් කළා. දේවයන් වහන්සේ තමුන්නාසිකේ පුත්‍ර විශ්වන්තර කුමාරයන් වහන්සේ ප්‍රමාණ අතික්‍රාන්තව දන් දෙනවා. එලක් ඇතුන් දහක් දුන්නත් කමක් නැත. ඇයි මේ අකලට වෛරවස් වන ආකාශචාරී සුදෝ සුදු පණ්ඩලයට දන් දුන්නේ? මේවා මේ ප්‍රමාණ ඉක්මවා දන් දෙන මේ කුමාරයන් වහන්සේ තවදුරට මේ රටේ අප සෑම දිනම යක්ෂයෙකුට හරි දන් දෙවි. ඒසා වහාම උපමාවම අදම එතම මේ කුමාරයන් වහන්සේ රටින් නිරපලා වංක කරියේ යන්නේ කියලා දැඩි ලෙස උද්ඝෝෂණය කළා. ඒ මහරජුරවන්ට ඒ අත්තම් සාසිතුවා ගන්න වෙන ක්‍රමයක් නැති නිසා කිතේ බලවත් ශෝකයක් ඇති කරගෙන නමුත් යානිකය ධර්මයෙන් යඩවන්නේ ඔබ සෑම දෙනා කියන ඉල්ලීමම ඉෂ්ට කරන්නම් මගේ පුතුණුවන් වහන්සේ වාක්‍යණයට යවන්නම් හෙතම කියලා එයත් අංග සංසිදෙව්වා ඒ සංසිදෙන්නේ ඒ පිරිසලවාම නැවත ආපසු ගෙන්නා ගැනීම අපේක්ෂාවෙනුයි ඒ අතර කත්තා කියන ඇමතියාට නියම කළා මගේ පුතුණුවන් වහන්සේට කියන්නේ මේ නගරවැසියන් කුපිත වුණා අතා දන් දීම නිසා නිසා එත උදේ වංශකීය බලා පිටත් වීමට සූදානම් වෙන්නයි කියලා පණිවිඩය කියන්නේ කිව්වා. ඒ කත්තාන කියදී මහබෝසතුන් වහන්සේ රම්පිලිමයක් වාගේ වැඩින්න අතරදී දෙපා අල්ලගෙන වැඳලා අඬන්න පටන් ගත්තා. එලා මේ බෝසතාණන් වහන්සේ අසුව මොකද දරුවා අඬන්නේ? අයියා මොකද පණිවිඩය කියන්නේ? මත් බුදු වෙන උත්තරයන් වහන්සේ මට සමාවලසේකවා ඔබ වහන්සේගේ කේමා රජුවන්ගේ අනාඥාවක් මේ කියන්දාවා නගර වැසියෝ වාසේ අටාදන් දුන්නා කියලා කුපිත වෙලා හෙට දවසේ වක්කඩේ යන්න නියම වුණා. බෝසතාණන් වහන්සේ දොත් නගාගෙන තුන් සැරයක් සාදුකාර දුන්නා. සාදු සාදු සාදු මට මගේ හිතේ ඇදෙන දම්පින්කම් කරන්න මේ නගරේ මේ රටේ අවකාශ නැමැති නම් වංකග්‍රියට ගිහිල්ලා සිව්බඹ වේරණ වඩමින් තවක්කල් පුරා ලැබීමට මහා ලාභයක් මගේ පියාණන් වහන්සේගේ දීර්ඝාස වේවා මෑණියන්ගේ දීර්ඝාස වේවා නගරවැසියන් කුපිත නොවේවා මගෙන් වරදක් වුණා නම් සමා වේත්වා මා කරගත් පිනක් නැත්නම් අනුමෝදන් වේත්වා මගේ පියාණන් වහන්සේගේ කියන්න අද 1000ක් හෙට 1000ක් ඉඳලා අනිත්‍ය උදේ මම පිටත් වෙන්න මට මම අවශ්‍ය ඉල්ලුවා කියලා කියන්නේ කිව්වා එසේම සිද්ධ වුණා හේමාරාජ්‍ය රෝ කැමති වුණා දවසක් ඉඳලා ඊළඟ දවසේ පිටත් වෙනවට ඒ මොහොතේ මග්දී දේවීන් මාලිගාවට වැඩම කරලා කියා හිටියා මග්දී දේවීනි ඔබ සතු යම්තා දායාද වස්තුවක් තිබුණා නම් ඒවා නිදාන් කරන්නයි කිව්වා ඒ කියනකොට මග්දී දේවීන්ට කඳුළු වැටුණා ස්වාමීනි ඔබ ආසේ දන් දෙන්න දන් දෙන්න කියන වචනේ පාවිච්චි කර ශ්‍රේණුකයෙන් මේ නිදාන් කරන තැන්පත් කරන්න කියන්නේ ඉද කියලා ඒවා දේවීන් වහන්සේ නිදාන් කරනවා කියන්නේ දන් දීමයි. මම ඒක සත්‍ය සතික දානයක් දෙනවා. ඇතුම් 800යි, අශ්වයන් 800යි, දෙනුම් 800යි, රත 800යි, දාසයන් 800යි, දාසයන් 800යි, කන්‍යාවන් 800යි, ඔය දෙයට වස්තු හතක් 800යි. කෑමදීම ඇඳුම් පැළඳුම් මේ මිල මුදල් নানা ආකාර දේවල් එතිකයි කියලා ප්‍රමාණයක් නැහැ. ඒ මේ මගේ දාණයට ඔබතුමියගේ දෙමව්පියන්ගෙන් ලැබුණු දායාද වස්තු යොදන්න කිව්වා. එතමින් සාදුකාර දිලකව අනේ ස්වාමීනි ඒ සියලු සියල් ඒ සියල්ලම මම ගෝහසයට පවරනවා. ගෝහසගේ හිතේ ඇතිවෙන දාණය පිළිනමනසේක්වා කියලා දායාද වස්තු පිළිගන්නවා. ඔය නිමිත්ත මුළුමහත් දවස පුරාම පසුදා උදේසිට දවස පුරාම දුගී මගේ අසරණ අනාථ ආදීන්ට මේ දන් දාණය පිළිනැමුවා. එදා රාත්‍රී භෝවෙනතුරු දානේ කටයුතුලම යෙදී සිටියා. ඒ මොහොතේ මා බෝසතාණන් වහන්සේ දෝණගා ප්‍රාර්ථනාවක් කළා. මේසා විශාල ජනතාවක් දුගී මඟී අසරණනාත ජනතාවක් මෙතෙන් මා මේ විශාල වස්තු සම්භාරයක් දන් දුන්න මේ වස්තු සම්භාරයේ දන් දීමින් ලැබුව ඇත්තෝ යම් සැලසිල්ලක් මේ කුසලානිසංස භාවයෙන් මේ විදිහට අනාථ අසරණව සංසාරේ සැරිසරන ජනතාවට අජරාමර අමාමහ නිවන් සුවබෝධ කරවන පිණිස ලෝතුරා බුදුබාම ලැබේවා කියලා සාදුකාර දීලා අනුමෝදන් වුණා. මේ මොහොතේදී මහා පොළොවට දරන්න බැරුව තුන්වෙනි වාරයටත් මහා පෘථිවිය කම්පිත වුණා. එදා සංධ්‍යාවේ මෞපියන් වෙත ගිහිල්ලා පසුදා උදෑසන පිටත් වෙන්න ඇති බැවින් පියාණන් වහන්සේගේ පතුල් වැඳලා සමුගත්තා. ධානයන් වාසයේ ගියා ගන්න දෙයක් නෑ නිහඬ වෙයි කිය. මෑණියන් වාසයේ පතුල් වැඳලා සමුගන්න වෙලාවේ මෑණියන් මහා කම්පාවෙන් අඬන්න ගත්තා. මේ පිටියේ තායාකනා කළා නවතින්නේ. නමුත් ඒ වෙලාවේ මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේ කිව්වා මෑණියේ දුක් වෙන්න එපා. ඔබ ඇතුළු සෑම දිනාට නිවන් සුව ලබා දෙන්න ලෝතුරා බුදුබව පතාගෙනයි මම පිටත් වෙන්නේ සමාවෙන්නේ. ඊළඟ මද්රියේ දේවීන් වහන්සේලාට ගිහින් කිව්වා දේවීනි මම හිතේ උදෑසනේ වාක්කගිරිය බලා යනවා ඒ මහරජුගේ අනාඥාවයි නගරවැසියන්ගේ උද්ඝෝෂණය නිසා එසා මිය දරු දෙන්නා බලාගෙන යාකෙන් සැපෙන් ඉඳයි කිව්වා එලා මද්රියේ දේවීන් වහන්සේ කිව්වා ස්වාමීනි ඔබවහන්සේ නැතුව මම තනියෙන් ජීවත් වෙන්නේ නැහැ මම නැතුව දරු දෙන්නා ජීවත් වෙන්නේ නැහැ මේ රටේ රාජ්‍ය සම්පත් විදනාට වඩා වාසේ වැඩින්න වාංගකීට ඇවිල්ලා මනමුල් පලාපල නිලාගෙන ඇවිල්ලා එවාගේ මලු පෙත්තන් හැමදලා පහන් දාලා ගිනි දාලා පැන්නුණු කළා කියලා නානා විදියෙන් උපස්ථාන කිරීම අතීත වඩා සම්ප්‍රත්‍ය ස්වාමීනි ඔබ ආසේ වඩිනවා නම් මම ඒක පළමුවෙන් පිටත් වෙනවා කියලා එතුමි අවංකව ප්‍රකාශ කළා. ඒ අතරේ එතුමියක් මව්පියන්ගේ පතොල් වන්දින්න ගියාම අර කුසිතී දේහයන් වහන්සේ නොයෙකදීන් ආයාචනා කළා නෙවෙන ලෙස එතුමිය කියා හැකිය සීලොම දුෂ්කරතාවන් මම දරා ගන්නවා කියලා දරු දෙන්නත් එක්ක නිදාගෙන උදේ පාන්දර බෝසතුන් වහන්සේ පිටත් වෙන්න ඉස්සර රටේ නැගුණා. බෝසතාණන් වහන්සේ නැවතත් මව්පියන්ගේ පතුල් වැඳලා රටේ නැගිලා පිටත් වෙනකොට මෑණියන් වහන්සේ ගැන දාහක දානවත් වේවා යانے අනතන මගේ පුතුණුවන් වහන්සේගේ අතින් දන් දෙන්න මේ වත්ෝය දෙනවා කියලා පිටත් කර ඇරියා. රජසේ රාජ්‍ය සීමාව ඉක්ොත් වෙන්න මැත්තේ මේ සීලොම වර්ත සම්භාරයේ දන් දෙන්න සිද්ධ වුණා එනේනිය අධ්‍යයන දන් දුන්නා. ඒ අතරත රටේ රැගෙන යද්දී රාජ්‍ය සීමාවකින් උන්වහන්සේ ආපහු හැරී යනවා. මෞපියන් සතුමගේ ප්‍රවේණිය ලැබුණ මේ ධාර්මික රාජ්‍යය මම අද පරිත්‍යාග කරනවා. මේ රාජ්‍ය තුල වාසය කරන සියලුම අපාද විපාද චතුස්පාද භවපාද සෑම සත්‍යෝම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ත්වා මාංශයෙන් කරගන්නාලද පින්කම් අනුමෝදන් වේවා මගෙන් වරදක් වී නම් ඒ සියල්ලෝ සමාවෙත්වා මගේ මේ රාජ්‍ය පරිත්‍යාගයේ මට අනාගතේ ලෝතුරා බුදුගාම පිණිස වේවා කියලා අදිෂ්ඨාන කළා ඒ වෙලාවේ මහා පොළොව කම්පා වුණ රාජ්‍ය පරිත්‍යාගමේ කුසල නිසා දැන් මහා බෝසතුන් වහන්සේ රතේ නැගී යනකොට පස්සෙන් දෙන්නේ ඇවිල්ලා කිව්වා අනේ දේවයන් වහන්සේ අපිට මේ අශ්‍රයන් හතර දෙනා දෙන්න කියලා. ඉතින් අසරතෙන් දාලා අශ්‍රයන් ලියලා දුන්නා. එනකොට මහා පිණේ අනුභවයෙන් ඉරිරාජෝ දෙන්නේ ක්‍රෝණිත මොවේෂෙන් ඇවිල්ලා මේ විගහට කරටිව්වා. බෝසතුන් වහන්සේ තේරුම් ගත්තා මේනම් සැබෑම් වූ නෙමෙයි කියලා. එකතර යනකොට කෙනෙක් ඊළඟ නාව රතේ. රතෙන් බැලලා රතේ අද්දන් දුන්නා. ජනිතින් බෝසතුන් වහන්සේ ඥානී කුමාරයා වඩාගත්තා මෞකමී කන්නාටිනා දීනේ වඩාගත්තා දැන් ඉතින් මග දිගට තමන් කළ පින්කම් කේව කේවා මෙනෙහි කර කර පුදුමාකාර සතුටින් ගියා මේ අනාතර මඟ ආස පුරා සුදු වලා කුලරේල වියම් බැඳලාගේ ඉවෙන දුන්නා ආත්පසින් මඳ මඳ පවම් අමමින් ගතට සනසෙල්ල ඇතුණා මේ දරු දෙන්නා අම්මා තාත්තාගේ වඩාගෙන යන වෙලාවෙන් දෙපැත්තේ ඉතිරිය තියෙන පළතුරු දැකලා අම්මේ අම්මේ තාත්තා තාත්තා මට මේ ගෙඩි දබා දෙන්න කියලා අඬනවා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ අත දික් කරනකොට මේ අචේතනික වූ ගස් අතු නැමීගෙන අත ළඟ දෙනවා. ඒවා නෙලාගෙන දරුවන්ට දෙනවා. දෙවියන් වහන්සේ සාදුකාර දෙදී අනුමෝදන් වුණා. අනේ එනේ එනේ අධ්‍යයන නැතේ නොකිය දැත පුරා දන් දුන්න පින නිසා ඒ ආනිසංස මෙලොවම ලැබෙනවා නේද මේ අචේතනික තුරුලිය පවා අවනත වෙනවා නේද කියලා මහත්කණී සාදුකාර දුන්නා මේ වාගේ පුදුම සැලසිලි ගමනක් දෙවි දේවතාවෝ මාර්ගයේ කෙටි කර කර කෙටි කර කර දුන්නා උදේ පිටත් වෙච්ච ගමන අවශ්‍ය වෙනකොට චේතේ රණතාව කිසියුදුනක් මාර්ගයේ ගවාගෙන චේතේ රටට ඇතුල් වෙන අවස්ථාවේ නගරයේ පිවිසෙන ඉස්තර තමන් වහන්සේට විවේක ගැනීම සඳහා අතරක තියෙන අම්බලමකට ඇතුළත් වුණා දෙවියන් වහන්සේ නිතර කෙනෙක් එනේ නැත්තඳ මේව අඳුර ගන්න පුළුවන් වේවා කියලා. අන්දෑවේ කටයුතු කර්මාන්ත නිමවා දිවෙස් වලට එන ජනතාව දැකලා දෙවියන් වහන්සේ අඳුනාගෙන රටේ රජතුමාට දැනුම් දුන්නා. රජතුමාතුළු රජපෞලේ සියල්ලෝද ඇමතිවරුද සියල්ලෝම කැළපියගෙන කැළඹියගෙන ඇවිල්ලා බෝසතුන් වහන්සේට වැඳලා සමාව අරගෙන කිව්වා නගරයට වඩින්න. කැමතුනේ නෑ නගරයට වඩින්න. තාජ්‍ය භාර ගන්න කිව්වා කැමතුනේ නෑ. ගියායි කියලා මගේ පියාණන් වහන්සේගේ අනාඥාවෙන් මම ආවේ මට වංශ කෙනෙක් යන්න පාර පමණක් කියලා දෙන්න. පස්සේ වහවාම වටතිර ඇදලා ඒ මුළුමා අම්බලම ආරක්ෂා සංවිධාන සලස්සලා සෝනේ බැනින් දෙපා දොවලා පා පිරිමැදලා තෙල් ගල්වලා ආහාර පාන ආදී සංග්‍රහ කරලා සටක් කෙරුවා. ඒ අතරෙන්ද විශාල පිරිසක් යොදලා පාරදසුතු මාර්ගයේ සැරසෙව්වා පාර දෙපැත්තේ සුද්ධ පවිත්‍ර කරලා යන්නේ මක්කේ සල්සලසුවා ඊළඟට පිටත් වෙන දවසේදී මාර්ග වේදාන්ත කියන්නේ ආහාර පාන ආදී අවශ්‍ය දේ ගෙන යන සලසලා 15 ගුණක් මාගේ පසු ගමන් ගියලා පාරක යදුන්න තවත් යදුන් 15ක් ඇතුළට යන්න තියෙන ආවල් ආවල් විදියට යන්න ආවල් තැන මේව තියෙනවා මිලක් ආවල් තැන තියෙනවා ගඟක් ආවල් තැන පොකුණක් තියෙනවා ආවල් තැන තියෙනවා මේව පර්වතයක් ඔය කොහොම ලකුණු කියලා අන්තිමට හතරස් පොකුණක් කිව්වා මුතරින්ද වෙලේ කියලා හතරස් පොකුණෙන් යාර තමයි වක්කගිරියේ කියන ප්‍රදේශයේ එතන ගිහිල්ලා ආශ්‍රම පදයක් හදාගෙන සුරතේ දවස් දක් පුරණ චේක්වා කියලා හැමදිනාට ආසින්තන කරලා ඒ පිරිස ආපසු පිටත් වුණා. ඒ පහලසුදුන් මාර්ගය අවසානයේදී චේත පුත්‍ර කියලා නැවැත්තුවා බෝසතුන් වහන්සේගේ ආරක්ෂාව සඳහා යම් කිසි සතුරෙක් මේ මේ ප්‍රත්‍යේ ජීවත් මේ චේත පුත්‍රයාට මගහැරලා පුළුවන් කමක් නැහැ නිසා ආරක්ෂා සඳහා ඔහු නැවැත්තුවා මේ අතර මහබෝසතුන් වහන්සේ මග්නී දේහෙන් වහන්සේ මේ ධර්මදින්න වඩාගෙන යද්දී පාර දෙපැත්තේ තියෙන පළතුරු නිලාගෙන අනුභව කරනවා කලිතලාවල යමන් අරිනවා ගම්තලාවල පැපාස් වෙනවා මැසෙක් මధుරේක් තරම් කේකුගෙන්වත් හිංසාවක් නැහැ මේ බොහෝ නපුරු සතුන් ඉන්නවා කියන මේ වනාන්තරේ මොනම සතෙක්වත් දකින්න ලැබුණේ නැහැ නපුරු සතෙක් ගාඩ පිඹුරෝ වලි වලිපොටි වල අසුමුණම සතෙක්වත් මුණ ගැහුණේ නැහැ දෙවි දේවතාවුන් වහන්සේලා මේ හතර දෙනාට ආරක්ෂා සංවිධාන සැලසා දුන්නා ඒ අතරෙත් හතරක් කොකුම ළඟට ඇවිල්ලා බෝසතුන්වහන්ස තේරුම් ගත්ත මෙතන තමයි වංකගිරිය ඒලා මද්රි දේවතික මම මේ අඩිපාරනිකක් කියලා ගිහින් බලන්න ඔයත් උන්නේ මින්දයි කියලා එකවුතර යනකොට ශක්තිව රජතුමා මහා කුටිසෙන තුන් තිබුණා ඒ සදාම් වෙලා තිබුණ නාම පෝරුවක් සෞෂ්ඨම් පුරන්න වොണ്ട് මේ සියල්ල කැපයි කියලා. බෝසතුන් වහන්සේ තමාට නියමිත කුටියට ඇතුළත් වෙලා රාජකීය ඇඳුම් මාරු කොට තවස් දැනුම් තවස් පිළිකර ඇඳ බැලඳගෙන දරාගෙන එලිමහන් ආසනයක් කියන ගල් ආසනයක් මේ ගල් ආසනයේ උඩ බද්ද පරියන්තෙන් වාඩි වී සිටියා. එලාවගත වෙන දෙමින් මත්‍රීදීවි දරු දෙන්නත් ඒක අනිපාරදිගේ යනකොට දැක්කා බෝසතුන් වහන්සේ තාපසයේ වාඩි වෙලා ඉන්නේ ඇති. උපාට ඇති සතු ඇඳුම් ඇඳගත් ඒතුරු නපුරු මෝහණක් ඇති නිරත දෙපැත්තට නිරෝධ දන ඇති ආ බේසුණු යක්ෂයන් කැවිලා දේවීන් ආශ්‍රය හඬව හඬ ඇත් දෙක ගලවා ගත්තා හෘදේවත්ව ගලවා ගත්තා ඒ හිමි දකින කොට මෙන්න මේ තිකැස්ලා අවදි වුණා එතකොට අරියම් පාන්දර ගෝසතුන් වහන්සේගේ කුටියට ගිහින් දොරට තට්ටු කළා භාග්‍යවතුන් වහන්සේ කිව්වා මේ අවේලාව උපදරාවේ අපිට කිවිසුමක් තියෙනවා නේද අවේලාව වෙන්නේ නැහැ කියලා. අනේ ස්වාමීන් වහන්සේ සමාවනසේකවා මහා භික්ෂුණු සීනියක් මන් දැක්කා. මේකයි සීනි කියලා සීනි කිව්වා. එලා ගෝසතුන් වහන්සේ තේරුම් ගන්න ඕරදවාම දරු දෙන්නා ලබා ගන්නද යකි කියනවා. ඒ බව අරවන්නේ තෝතිවාය එමින් වහන්සේ දවස් 30 වනමුල් පලාපල නිලාමෙන් හේසමාත් වෙලා මේ දඬු ඇතිරියක දී ඇතිරියක දී මැස්සක නිදාගන්න නිසා දොස්කෝප නිසා යොයස් කියන මේක ගණන් ගන්න එපා සීතී දාගා ගන්න කිව්වා ඒ කිවානේ දේවයන් වහන්සේ මගේ දරු දෙන්නට හසුඩක් දෝ නිසාද අප්‍රමාදව මගේ දරු දෙන්න රැක බලා ගන්න වෙනවා කියලා ඕම දගාපත් ආරාධනා කළ දරු දෙන්න ළඟට ගිහින් සිප්පසනසලා කිව්වා දරුවෙනි මාතෘ සීලය බොහොම නපුරුයි. නිසා පියාණන් වහන්සේ ඥාතර කොයිවත් යන්න එපා දරුවෙනි ප්‍රවේශම්යෙන්ද ප්‍රවේශම්යෙන්ද කියලා. ඕම ආදරෙන් දසුන්නට ශිව සරසලා අසුරු කරවලා උදෑසන නියමිත වේලාවට වත් පිළිවෙල දිනවා දරුණෙන් දෙන්නට කවල කවල පිටත් වුණා කසක් කිත්‍රක් යවුලක් අරගෙන වරතුරු නිලන්නට එදා මෙතුමේ යණ යන්නේ බබන බබන ජීවදාංගානේ ඇඟ වැවුලනවා දෙපය ගෙවලනවා ඇස් දෙක නිකම් භ්‍රමණය වෙනවා ගස්වල ගෙඩි පේන්නේ නැතුව යනවා සමාත ගෙඩි නැති ගස්වල ගෙඩි තියෙනවා වගේ පෙනී යනවා ගෙඩි තියෙන ගස්වල ගෙඩි නොපෙනී යනවා ඔය වාගේ ඈතට ඈතට ඈතට යවුණා පුදුමාකාර අවාසනාවන්ත ගමනක් එදා එතනදී එතනෙට ලැබෙන ලැබෙන අනාරමුණක්ම අසුභ අරමුණක් පැත්තේ වැටුනේ මේ ඈතට ඈතට යවුණා අන්තිමේ හන්දාලනකම් බැරි වුණා පසට අවශ්‍ය දේවල් සම්පූර්ණ කරගන්නට. හොඳට නැංජාල ඉරදස යනකොට තමයි ආපසු එන්න සූදානම් වෙන්නේ සිද්ධ වුනේ. ඉතින් ඒ අතර තමයි උදාසන මේ දානේ සිද්ධ වුනේ. එදා ඒ තුමිය හන්දාලේ ඉරදාල යන අදන වෙලා හතපායලා දේවතාවෝ තුන්දෙනෙක් පාර අරගෙන ඉතියා. ඉවියේ වලසේ සිංහේ කැදීරේ මෙතුමිය පැත පැත්තේ ඉඳලා දුකට නගාගෙන වැඩගෙන කිව්ව අනේ දරුවනේ මා පටිවුල්ට ආරකින මහේශිකාවක් එනිසා මගේ ස්වාමීන් වහන්සේට මගේ දරුවන්ට මේ පළතුරු අරගෙන යන්නේ එනිසා මගේ කටුර්තා ගුණේ ආරක්ෂා කරගෙන කක්නා බව සත්‍ය නම් මගේ පාරිද දෙන්න පාරිද දෙන්න කීකේ নানা ප්‍රකාර ආයාචනා කළා. සෑමෙන් කම්බලෝනා පාරිද ලබා ගන්න උන්නගෙති නෑ. ඔය අතර තමයි මේ සිද්ධිය. මේ පාන්දරම ඉර උදා වෙන වෙලාවේ දේවීන් වහන්සේ පිටත් වෙන වෙලාව සලකල ඇඟිලා බලාගෙන ඉන්නත් ඇති. එතුම ඇවිල්ලා ජයතුගම මහරජ කියලා ආශිංසන කළා ഘോഷතුන් වහන්සේ සමීපයට ආවා. මේ දරු දෙන්න ඉදිරියට පැනගෙන ගියා ආගන්තුක සත්කාර කරන පිණිස මෙතුමාගේ අතේ තියෙන ඔලොංගුවෙම පිළිගන්න. ඒ වෙලාවේ මහා නපුර වැයෙන් රවා බැලුවා. මේ දරු දෙන්න පියතපත් වෙලා දුවගෙන පියාණන් වහන්සේලකට එලා මූණ වහගත්තා. ඒ වෙලාවේදී එතුමා බෝසතාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා ස්තුති කළා. බෝසතුන් වහන්සේගේ ස්වාගතන්තේ මහා බ්‍රාහ්මණ කියලා ආදිවාසීන් ස්තුති කළා. මේ තියෙන්නේ සිසිල් පෑන්, මේ තියෙන්නේ පළතුරු, ප්‍රණීත ප්‍රණීත පළතුරු අනුභව කරන්න, මේ සිසිල් පෑන් පානය කරන්න, ඉමන් අරින්න වාඩි වෙන්න මේම ආරාධනා කළා. එසේ ස්වාමීන් වහන්සේ සියල්ල පිළිගත්තා කියලා වචනේ ප්‍රකාශ කළකම මම බොහොම දුර්ගාරිදලා ආවේ මගේ ගෙදර ආවතේව කරගන්න කිසි කෙනෙක් නැහැ ස්වාමීනි. මට බොහොම දුර්වලතාවක් තියෙන්නේ. ඔබ වහන්සේගේ මේ දරු දෙන්නා මට දාසපාට දන් දෙන සේක්වා දරු දෙන්නා ලබා ගන්න මම පැමිණියා කියලා ආයාචනා කළා. බෝසතුන් වහන්සේක වරතම අදතුලින් සන්තෝෂේලා කිව්වා බ්‍රාහ්මණ තුමනි මේ දරු දෙන්නා මම දන් දෙන්නම්. මේ දරු දෙන්නා තාම කුසගෙන්නේ දරු දෙන්නාට මව්තුමිය ඇවිල්ලා කවල කවල සතපෝල අවසන් වුණා පස්සේ ගෙනියන්න පුළුවනින් වාඩි වෙන්න කිව්වා. බ්‍රාහ්මණය කිව්වා "දේයන් වහන්සේ ජනවනම් ධර්මම දෙන්න. නැත්නම් මම යන්න. මවත් මව්තුමිය આવොත් මේ දරු දෙන්න ලැබෙන්නේම නැහැ." එලා මේ කතා වයින දරු දෙන්න දුවන්න පටන් ගත්තා. දැන් තැන්වල ගිහිල්ලා ඇංගිල බලනවා. යමෙක් වාගේ මේ තැනත්තා ඉදිරියේ මැවි පෙළනවා. අන්තිමේ දෙන්න කතිකා කරගත් අපි දෙන්නට දෙන නොකියමු කියලා දුවලා දුවලා ගිහිල්ලා හතරක් පොකුණේ කර අටක් වතුරේ දැරලා දෙලුම් කොළ වලින් මුහුණ ඉසවාගෙන ඇඟිලා හිටියා. මේ අතරේ බ්‍රාහ්මණයා කියායේ ගියා ස්වාමීන් වහන්සේ උපවාසම කබටිකමක් නේද කියලා. දරුදෙන් ඇඟුවා නේද? ඔය හරි. කියලා බලමු කියලා අනිපාර දිගේ දැන් දැන් වල අපි දැවද සෙව්වා. සෙවනකට අන්තිමට අනිපාර පෙනී ගියා. මෛත්‍රියේ මේ දරු දෙන්නා වෙත යොමු කළා නීර්යාණින් කතා කළා පුතා ජාලිය කුමාරයනි කියලා. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව. සිතාබාලින්ගෙන් අග්‍රව රහත් බෝධිය පින් ආශේ බාටපත් වෙන මහා පින් ඇති මේ කුසල වූ වහාම එක වචනින් පොකුණින් කොට වෙලා ඉන්න ඥානන් වහන්සේගේ දකුණු පහළකට ගලකනාලාට පටන් ගත්තා. එලා මේ ඥානන් වහන්සේ කඳුළු වැගුණා. වඩාගෙන ආවා පුත මේ නැගණී කොහෙද? ඥානන් වහන්සේ අපි දෙන්න මෝ කොල්ල වගේ තැන් තැන් වල දිව්වා. ඒ නංගේ කොහරි ඇංගිල ඇති. එලා මේ මහා බෝසතාණන් වහන්සේ අසීමිත මෛත්‍රී කතා කළා කියන්නේ ක්‍රිෂ්ණ කිලාවෙනි කියලා. මතුවනාගතේ කිද්දමන්තිලියෙන් අග්‍රව උත්පලවන්නා නමින් රාහපෝදී කතාගෙන මේ උත්තමාදේක වචනෙන් ගොඩේලාවිලා ධානන් වාසගේ වම් පාය ළඟනේ අනන්ත පටන් ගත්තා. ධානන් වාසගේ කඳුළු වලින් දරුවන් යක තෙමුණා. දරුවන් යන් කඳුළු වලින් ධානන් වාසගේ දෙපතෝ තෙමුණා. මේ දෙන්න දෙපැත්තෙන් වඩාගෙන කිව්වා ආදරණීය දරුවෙනි මෙන් දෙක වැනි මගේ ප්‍රියමනාප දරුවෙනි ජීවමය ධර්මයනේ ඔබ දෙන්නා නරක කරගෙන මම මේ සංසාර සාගරයෙන් එතර වෙලා මතු ලෞතර පුදු වෙනවා. ඊළඟේ පුදු ගමනට ඔබ දෙන්නා කැමති වුණ නැනව. ඔබ දෙන්නා යම් දාශක නිදහස් වෙන්න අවස්ථාවක් ලැබුණා නම් බුදුන් වහන්සේ ලංකාවම දසදාහක් කියන නිදහස් දෙන්න පුළුවන්. දරුවා අසම්බින්න වංශික දීනියක් බැරි ඒ දරුවාට ලංකාවර නිසසීයෙකුත් ඇතුන් 100ක් අශ්වයන් 100ක් දෙන රට 100ක් දෙන 100ක් දාස දාසයෙන් 100ක් බැගින් සියලු අස්තු 100 බැගින් දීලා නිදහස් වෙන්න පුළුවනි. ඒ වෙලාවේදී ජාලිය කුමාරයන් වහන්සේ ධනතේන දරුවෙක් දැමින් කිව්වා "පියාණන් වහන්සේ අපව දන්නේ ඔබ වහන්සේ මතු ලෝකුණා බුදුවනසේක් නම් අපේ කාර්ය සීවර දහස්වර කැමැති ස්වාමීනි පියාණෙනි අපව දන් දීලා ඔබ වහන්සේ ලෝකුණා බුදු වේවා" කිව්වා. ඒ වෙලාවේ මහා බෝසතාණන් වහන්සේ මේ දරු දෙන්න වඩාගෙන ගිහිල්ලා යෝජක බ්‍රාහ්මණයාගේ ගොරෝසු අති මේ තරම් කෙලෝ කුළුම් පෙදයන්ි මුතු මොලොක් දැත අරගෙන යෙන්නේ දැන් වඩමින් ආවර්ජනා කළා මගේ ජීවිතයේ මේ ප්‍රේමනාප දැසමින් ප්‍රේමනාප අදවතමින් ප්‍රේමනාප රාගයෙන් උපතින් උපදා පත පත ලබාගත්ම් පතන් අතිශයින් සිව්මැලියෝ මේ දන් දෙන්නා මම අද දන් දෙනවා. මේ දන් දෙන්නා දන් දීමේ කුසලානුභාවය මේ තුන් ලෝකේම ඉන්න සියලු දෙනාගේ දරුවෝ ඒ සියලු දෙනාට මඟඵල නිවාස අවබෝධ කරවන්නට මේ දරුවන්ව පූජා කිරීමෙන් අට ලෝකුණා බුදු බාම ලැබේවා කියලා අදිෂ්ඨානින් දන් දුන්නා. උතුම් ආචාර්යයා මේරු මන්දිරාදී පර්වත නටන්න ගත්තා. වන දේවතාවෝ සාදුකාර දුන්නා. මාගය වැගුණා මහාපතේ කම්පිත වුණා මේ වෙලාවේදී යෝජක බ්‍රාහ්මණයාට පුදුම ලාභයක් මහා බෝසතාණන් වහන්සේගේ අද තිරුණා උනාසේ දර දෙන්න දන් දීලා ගල්ලාසනේට වාඩිලා භාවනාට යෙදුණා මේ අකුරුදාඥ වූ දුර්දාන්ත වූ යෝජක බ්‍රාහ්මණයා ලොකු වැල් දෙකක් ගෙනල්ලා මේ දර දෙන්නගේ දෑතකට තියලා බැඳා ඉපලක් කරගෙන තලමින් ගෙන යන්න පටන් ගත්තා අනේ මේ දරු දෙන්න කවදානම් වැඩි ප්‍රතාප දෙවිදලා නැත. එවාගේ මේ දරු දෙන්න යන වෙලාවේ එකාතකින් දැන් එකාතකින් බැඳලා අනිත් අත දෙක් කරලා පියාණන් කියනවා පියාණන් මහන්සිය අපේ වැඳුම වේවා අපේ අම්මට කියන්න අපි වැඳ කියලා. අනේ පියාණන් වාසයි මේ නිරමයකට අපිව දන් දුන්නේ. අපි බේරගන්න අම්මා එනකන් කීයේ ආයාචනා කළා. ගෝසතුන් වාසේ නොසලේ සංකිලිමයක් වාගේ රැඳී හිටියා. මේ අතරත මේ දෙන්න අල්ලගෙන යනකොට ගලකින් ඉස්සලා යෝජක බ්‍රාහ්මණයා වැටුණා. මේ දෙන්න අත ලියාගෙන ඇවිල්ලා ධානන් වහන්සේ දිරියේ ජාලේ කුමාරයාගේ අනේ ධානන් වහන්සේ අපි මෑණියන්ට කියලා අපි වැන්න කියලා අපි මේවාගේ දුකට පත් වෙන බව කියන්නේ අනේ ඥානන් වාසමේ යමගෙන් අපිව බේරගන්න ඔය වාගේ බොහෝම බගයපත්ක් කියන කිව්වා බෝසතුන් වාසේ නොසලී විසාගදී කිය අයමත් ඇවිල්ලා අල්ලගෙන ආයතනය කරුණා ඒ වෙලාවේ නැවතත් ඇවිල්ලා මේ ත්‍රිසුනි දිනා තියෙන්නේ කියලා අනේ පියාණන් වහන්සේ බලන්න මගේ අතේ නිරගලණයට බලන්න ඇයි මේ යමෙකුට දුන්නේ අනේ පියාණන් වහන්සේ අපි අම්මයි කියලා අපිව බේර ගන්නවා නේද අපි අම්මට කියන්න අපි වැන්ද කියලා ඔය වාගේ බොහෝම දැගයක් වචනින් මේ දරුවා කියනකොට පියාණන් වහන්සේ දරා ගන්න බැරි වුණා ශෝකය කුටි ඇතුළේ ඇඬුණා අල්ලා කල්පනා කළා ඉන්න සුදින්න මම දුන්නේ ඉතා උතුම් දානයක් මා පොළොවද සංපාවනා මගේ බුද්ධත්වයේ සුදුසු පාරමිතාවක් මම පිරුවා නිසා දැන් මේ නාමම මගේ හිතේ දුර්වල කරගත්තොත් ඒක මගේ බුදුබාණ දුර්වල වීමක් නිසා මේලා මං දැලීටක් ඇති කරගෙන මගේ හිත නිසසේ අකම්පිතව පවත්වා ගන්නට ඕනේ කියලා අයමත් ගල්ආසනයේදී වාඩි වුණා. දැන් මේ දරු දෙන්නා දුන්න වෙලාවේ පටන් දේවතාවෝ දරු දෙන්නට ආරක්ෂා සඳහා අදෘශ්‍යමාන වේතියක්. සෑගෝ වෙනකොට මේ දරු දෙන්නා ගහක් මුල බැඳලා බ්‍රාහ්මණයා ගහ උඩට ගිහින් ඇගිලා ඉන්නවා. ආත්‍රිකාලේ දේවතාවන් ඇවිල්ලා මේ දරු දෙන්නා ලේල මව්පියන්ගේ වේශයෙන් නාවල කවල කොල සතප්පෝල ආරක්ෂා කරලා උදේ පාන්දර වෙනකොට අයමත් දන්ද ඇතුලේ තියෙන සලසල අතුරුදාන් වෙනවා. එහෙම දවස් 15ක් තමයි දිගු කාලයක් ගත වුණා. දිගු කාලයක් ගත වුණා මේ ගමනට වංකගිරිය පර්වතයෙන් බැහැගෙන යන ගමනේදී මේ දරුවන්ට කිසිදු බාධාවක් නොවන දෙවි දේවතාවෝ ආරක්ෂා සංවිධාන සැලසුවා. මාසයක් පමණ සති දෙකක් පමණ ගත වුණා මේ ගමනට. මේ අතර හරියටම දේවාවිෂ්ඨයෙන් මේ බ්‍රාහ්මණයාට යන්නේ සිද්ධ වුණේ ජයපුරාපුරයේ දිශාවටයි. එදා සිටි සඳනා රජුණන් අරියංකාරී සේනියක් වෙනුණා බ්‍රාහ්මණයෙක් නෙළුම් මල් දෙකක් අරගෙන ඇවිල්ලා රජුගාන පිළිගන්නව බව. උදෑසන උදාස් පඬිත බ්‍රාහ්මණයන් කැඳවලා මේ සීන ਵਿਚාරමින් ඉන්නකොට මෙන්න ජෝජක බ්‍රාහ්මණයා දරු දෙන්නත් එක්ක රජවාසල් සමීපී කැවිලා රජුගාන දැන්වීමක් කළා. ඒ වෙලාවේ මේ දරු දෙන්න ඈත තියාම දැක්ක මුත්තණුවන් වහන්සේ උත්තරුන් වහන්සේ කිව්වා ධර්මයෙන් එන්න මම ළඟට එන්න ඒ ගාලේ කුමාරයන් වහන්සේ කිව්වා මුත්තණුවන් වහන්සේ අපේ පියාණන් වහන්සේ විසින් මේ ධාපනතුමාට අපෝ දාසපාණ දන් දීලා තියෙන්නේ අපේ සමීපෙින්ද කැපණේ කිව්වා. ඒ වෙලාවේ සඳමා රජුලන් කඳුළු වැගුණා. එවින් වහන්සේ කඳුළු වැගුණා. සමීපෙින්ද ගිහින් එහම ධර්මෙනි ඔබේ පියාණන් වහන්සේ දන් දෙනකොට මිලනියම කළාද? එසේ මුත්තනුවන් වහන්සේ මට නම් කවන දශදාහි නිදාසින්න පුළුවන්. නම් මේ විදිහේ සංකවන සියක් නිශ්චයක්, නික්ෂයක්, නික්ෂශීලයක් එවාගේම මේ සියලු වස්තුන් සිය බැගින් කියලා නිදාසෙන්න පුළුවන්. වාම සදබා රජුගේ සියලු වස්තු සම්භාර රැස් කරලා බ්‍රාහ්මණයාට මාළිගාවකුත් එක්ක පවර්ලා දීලා මේ දෙන්න නිදාස් කරගත්තා. මේ දෙන්න සොඳපණින් නාවල අන්දවල පවල පවල සීල විස්තර විවරණ ඇසුවා. මේ දෙන්න දෙපැත්තෙන් වඩාගෙන විස්තර ඇහුවා. එනාවේ ජාලේ කුමාරයා කිව්ව මුත්තනවන්වහන්සේ මේ ලෝකයේ දෙමෝපියන් දරුවන් ගැන දුකක් සෝම සෝමන කනගාටුවක් වෙනවා කියලා ආදරයක් වෙනවා කියලා මම අහලා තියෙනවානේ. නමුත් ඔබ ආශ්‍රිත අපේ ඥානන් වහන්සේ ගැන කිසිම දැකීමක් නැහැනේ. අපේ ඥානන් වහන්සේ ගැන කිසිම දැකීමක් නැහැනේ. අපේ ඥානන් වහන්සේ ආත්මාශයක් තිස්සේ ඕම දුක්කසේ තවස්තන් පුරනවා. ඥානන් වහන්සේ උපත්තාන කරමින් මලානික මල්වඩමක් වාගේ වෙසෙලා ඉන්නවා. වාස දුකක් නැත්තේ මුත්තනවන් වහන්සේ හැම දිනාටම කඳුළු වැගිරුණා. එයා එයා දරුව අපි 7000කින් යමු. ඒ අමගේ දරු දෙන්න මම එක් කරගෙන අපි යනවා. එනිසා සමාවෙන්න කිව්වා. ඒ වෙලාවේ මේ දරු දෙන්න සැනසුණා අර ජෝතික බ්‍රාහ්මණයාට රාජභෝජන අනුභව කරන එදාම මිය පරලෝ යන්න සිද්ධ වුණා. කිසියම් කෙනෙක් ඒවා කුරුමකාරයෙක් නැති නිසා සියල්ල නැවත රාජසන්තක වුණ අවස්ථුව. ඒ අතර අදාස ඇතුළත අර අමාත්‍යවරු 60000ක් එක සාකච්ඡා කරලා ගමන සංවිධාන වුණා. මේ මෞපිය දෙපළත් අනිකුත් ඇමති මඩුල්ලා විශාල පිරිසක් එක්කාසු වෙලා මහා සිවුරන්න සෙනඟ පිරවරාගෙන වංගගණිය බලා පිටත් වුණා. ඔය විදිහට අත්දාසක් මේ ඇත්තෝ පිටත් වෙලා යන ගමනේදී දවස් 15ක් ගත වුණා වංගගණිය දෙන්න. දැන් මේ සිද්ධිය ප්‍රථමයෙන් මාත්‍රි දේවීන් වහන්සේදා රැපෝ වෙලානේ ආශ්‍රපදයට ආවේ එතකොට හොඳටම රාබෝ වෙලා එදා පිළිදාල් වෙලා නැහැ පාර මේ දරු දෙන්න වෙන දවසල අම්මිය අම්මිය කියලා දෝගන වෙලා අතේ කියන දේවල් උදුර ගන්නවා එදා ආවෙත් නැහැ බුලුමා දාර්ශනිකදී අඳුරුයි ගෝසතානන් මහත්මයා අද පානේ ගල්තලාවේ බද්ද පරියන්තේ කම්පිනිමයක් වාගේ වාඩි වෙලා ඉන්නවා වාම මේ පැස ඒවමිව තැන්පත් කරලා සොයන බැලුවා දරු දෙන්න පේන්නේ නැහැ කුටියේ තෙනසුනේ ඇවිල්ලා වැඳලා ස්වාමීනි මගේ දරු දෙන්න කොහෙද කතා නැහැ සැරයක් යවෙන්නේ නැහැ කතා. තුන්වෙනි සැරේ ආවා. ඒතකොට කිව්වා දේවීන් වහන්සේ දැන් දර දෙන්න කියුණේ. අයි මෙච්චර වෙනකන් ගත කළේ. මේ වනාන්තරයේ ඉන්නව නේද? සිද්ධ විද්‍යාදන ඇත්තෝ. ඒ ඇත්තෝ ඔබ ਸਰව ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ උතුමාවක් නිසා එකට ඇසුරුණාද? අයි මේ දැන් දරු සියුණේ කියලා සරවචනයක් කිව්වේ එතුමගේ ශෝකය තුනී කරන්න නපුරු ඉතින් නෙමෙයි. දෙවියන් වහන්සේ යදගෙන කිව්වා මේ ස්වාමීන් වහන්සේ මට සමාවන තේක්වා අද වෙනදාට වඩා පුදුම ආභාග්‍යවන්ත දාසක් මට තවන තබන පියවරක් ගානේ ගත මෙවුලනවා අත මෙවුලනවා දෙපා මෙවුලනවා ඇහැ බ්‍රමණය වෙනවා දස්වල ගැලි නොපෙනී යනවා එවාගෙම තියෙන්නේ ගැලි නැති ගාතනේ පෙනී යනවා එක් අතෙන් වැටෙනවා දස අතෙන් වැටෙනවා යවුල අතෙන් වැටෙනවා අනේ ස්වාමීන් මට තබන තබන පියවරක් ගානේ අසුබ ලකුණු පෙන්නනවා සෑවෙනකම් මට මේ දේවල් සොයාගන්න බැරි වෙලායි. එන්න හදනකොට සිංහයෙක්, ව්‍යාග්‍රයෙක්, දිවියෙක් ඇවිල්ලා මගේ පාර ඇවුරුවා. මම බොහෝ යාචනා කළා ඉරදාන ගියාට පස්සේ තමයි එන්න ලැබුණේ. අනේ ස්වාමීනි මම දිවිමේ ප්‍රතිඋත්තරකන උත්තමාවක්. අනේ ස්වාමීනි මගේ දරු දෙන්නට මොකද උනේ? දරු දෙන්නා මට කේතන කියන්නේ ස්වාමීනි කොහොමද දන් දුන්නද? බෝසතුන් වහන්සේ නිස්සද්දයි. කිසිම වචනයක් නැහැ. දැන් මෙතන හොයනවා කුටියක් ගන්න හොයනවා ගහක් ගලක් ගන්න හොයනවා පඳුරක් ගන්න සොයනවා පොකුණේ ජීන් සොයනවා මුළු මාත් වංක කිරියේ 15 දනක් තරම් වනාන්තරයේ අගෙද නැවැදලා දෙවියන්නේ බින්දිදී වනසතුන්නේ බින්දිදී ආයාචනා කර කර මේ මහා වනාන්තරයේ තුන් වාරයක් ඇවිදලා සිතාර ඇවිදලා අලුයන් වෙන එකක් ඇවිදලා මේස වෙලා උදේ පාන්දරේ බෝසතුන් වහන්සේගේ පාමුල සීසන්නට වැටුණා එළයා බෝසතාණන් වහන්සේ නැගිට්ටා හත් මාසයක් රැක බ්‍රහ්මචර්යාව අමතක කරලා මල් වඩනක් අතට ගන්නවා වගේ දේහෙන් වාසී අතට අරගෙන කල්පනා කළා රාජධානියේදී කලුරේ කොළොත් එහෙම රාජ ගෞරවයෙන් ආදාන කරනවා නේද? දැන් මේ වනාන්තරේ මන් තනියෙන් මොනවද කරන ගෞරවය? එලාවේ කෙන්දියෙන් තන් අරගෙන සත්‍යක්‍යා කළා දේවින් වාසගේ පපුවට මූණට තන් අදලා පපුව අත ගෑවා. දෙවියන් වහන්සේ සිහියවිලා ගෞරවයෙන් බිමට පාත්තලා වැඩගෙන ආවා. අනේ ස්වාමීනි මගේ දරු දෙන්නට මොකද උනේ? දෙවියන් වහන්සේ සතුටු වන්නේ. වංකගිරියට ආවා. කලිගොඩෙන් දුන්නේ ඉත ගමෙන් බොහෝම වයෝවෘද්ධ බ්‍රාහ්මණයෙක්. ආවදේ කරගන්න කවුරුත් නැහැ කියලා දරු දෙන්න දාසකමට ඉල්ලුවා. මම ලෝතුරා බුදුබව පතා දන් දුන්නා. ඔබට ඇහුණාද පොළොව කම්පා වුණා මල්හි වැස්සක් මේඳු මන්දිරාගේ පර්වත වැවුල්ලක් දෙවියෝ සාදුකාර්තුන් ඔබට ඇහුන්නේ නැද්ද? ඉසේ ස්වාමීනි මට ඇහුණා මං හිතුවා මේව දෙයක් වෙන්නේ නැති කියලා. අනේ ස්වාමීනි මේ ලෝකේ මිනිස්යන්ද උලක් නැත්තක් දෙන තරම්වත් ත්‍යාග ගුණයක් නැති මසුරු මලෙන් ගැවසී ගත්තේ මේ ජනතාව අතරට මේ තරම් ප්‍රේමනාපෝ නිද්දකවැනි ප්‍රේමනාපෝ සිකුමාරෝ මේ දරු දෙන්නා දන් දෙන ධර්මත ඔබ වහන්සේගේ පරිත්‍යාග ගුණය මොනතරම් ගාම්භීරද ස්වාමීනි මේ පරිත්‍යාග කුසල බලයෙන් ඔබ වහන්සේ ලෞතර බුදු වේවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනේ මටත් නිවන් සුව ලැබේවා කියලා සාදුකාර දෙදී පින් අනුමෝදන් වුණා මේ පුදුම ආචාර්ය සිද්ධියක් ඒ වෙලාවේදී ආවා තවත් බ්‍රාහ්මණේ මේ ආවේ මිනිස් වෙස්යෙන් බ්‍රාහ්මණ වෙස්යෙන් සක්දෝ රජතුමා. ඇවිල්ලා අර වගේ ජයഘോഷා කරලා කිව්වා දෙවියන් වහන්සේ මතු පුදුවන තේක්වා මට ගෙදර ආවදේව කරගන්න කවුරුත් නැහැ ස්වාමීනි. මේ මාත්‍රී දේවී මට දන් දෙන තේක්වා කිව්වා. බෝසතුන් වහන්සේ මාත්‍රී දේවියගේ මූණ බැලුවා. දෙවියන් වහන්සේ කිව්වා ස්වාමීනි මගේ දෙමව්පියන් විසින් ඔබ වහන්සේට යම් දාසකම පවරාදනු ලැබුවා නම් ඔබ වහන්සේ සතු වස්තුවක්නේ ඔබ වහන්සේ සත්‍යයේ කලක්ක් වේවා එවෙලාවේදී දෙවියන් වහන්සේගේ අත අරගෙන මේ සක්‍ර බ්‍රාහ්මණයාගේ අතේ තියලා කැන්කෙන්දි අරගෙන ආවර්ජන කළා මගේ හදවතේ මේ ප්‍රියමනාප වූ සමාන අදහස් ඇති සමාන ශ්‍රද්ධාව ඇති සමාන නුවණ ඇති මේ තරම් හිතයිසේ වූ මේ තරම් ගුණවන්ත වූ මේ තරම් සීලවන්ත වූ මේ මාත්‍රි දෙවියන් වහන්සේ ආදමම ලෝතර බුදුබාපතා දන් දෙනවා මේ දෙවියන් වහන්සේ දන් දීමේ කුසල බලයෙන් තුන්ලෝකදාගට අමාමා නිවන් සුවබෝධ කරවා දෙනු පිණිස සරුවක්මතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝකුරා බුදු බවම ලැබේවා කියලා අදිෂ්ඨානින් දන් දුන්නා පෙන් වැඩලා. මහා පොළොව කම්පා වුණ අර වගේම මේරු මන්දිරය ආදී පර්වත වැවුලුවා. දෙවි දේවතාවෝ සාදුකාර දුන්න මල්ලේ වැස්සා. ස්වාමීලාවකින් මේ බ්‍රාහ්මණ වේදේ සිටියේ සම්දේව රජාතද පැනනංග. එයා ඉතියා දේවයන් වහන්සේ මම දෙදෙව් ලෝක අධිපති සම්දේව රජේ සමන්හාසේගේ දාන පාරමිතා සම්පූර්ණ වනු දකින්නයි මා කැමිනේ. දැන් මේ දේවීන් වහන්සේ මා සතුයි. දේවයන් වහන්සේ මේ දේවීන් වහන්සේ කිසි කෙනෙකුට සුදුසුෙක් නෙමෙයි. සමන්හාසේ සුදුසු මම සමන්හාසේට අපසු බාර දෙනවා. තමන්වහන්සේ දිවිමින් මේ දේවීන් වහන්සේගේ සහායෙන් තවත් ආත්මාරමේ කුණ සේක්වා තමන්වහන්සේ කැමැති වරමක් ඉල්ලන සේක්වා කියලා ආරාධනා කළා. බෝසතුන් වහන්සේ වරම් මටත් ඉල්ලුවා. මට මගේ පියා සතු රාජ්‍යදාගෙන ලැබේවා. මට බන්ධනගත සත්‍යංගුණක් බඳුන් ලියලා විනාශ කරන්න පින ලැබේවා. මට දීර්ඝාස පුතුනර බුද්ධ රත්නයක් ලැබේවා. මට පාපිත්‍රීන්ගේ වසඟයකට යාමක් නොවේවා. මට සෑම උදාසනක සිල්ලුතුන් දකින් ලැබේවා. මට සිල්ලුතුන් දන් දෙන්න දිව්‍යමය ආහාර පාන ලැබේවා. දන් දීමේ වස්තු අවසන් නොවේවා. දන් දීමෙන් සිතේ පසුතැවිල්ලක් නොවේවා. දන් දීමෙන් වඩවඩා මගේ සිත පහදීවා. මතු අනාගතේ මට සුගති ලෝකෝත්පත්ති ලැබේවා. මතු අනාගතේ ලෝතුරා බුදුබව ලැබේවා කියන ප්‍රාර්ථනා කියයි කිය. සත්‍යව රජතුමා කියාදිය දේවයන් වහන්සේ ඒ සියල්ල මේක ඉෂ්ට සිද්ධ වෙනවා. තමුන්වහන්සේ ඒ විදිහට බෝධි සම්භාර පුරා මතු ලෝතුරා බුදු වෙත්වා කියලා සෙන්තර කොට අතුරුදහන් වුණා. දැන් මේ සිද්ධිය දරු දෙන්නා දන් දුන් දාට පවදා උදේ පාන්දර සිද්ධ වුණේ. මේ අතරේ මාසික දවස් 7කින් පස්සේ ඒ කියන්නේ දරු දෙන්නා ගෙන යන දවස් 15යි අර මව්පියන් ඇතුළු පිරිසෙන්නේ දවස් 15යි මාසයයි ඊළඟ සූදානම් වෙන්නේ සතියක් ගත වුණා. මාසයේ මාසික දවස් 8ක් පමණ කාලය තුළ ඇතුළත මේ දෙන්නා තවුස්දන් පුරණ අතරත පියමාරජුණන් ඇතුළු පිරිස අර මහා සෙනගේක වංශකයේට පැමිණියා. ඒ වෙනකොට දුන්නේ මේ අර කලින් උදාතේ වර්ෂාපණේ ලැබී සුභික්ෂ බාටපත්ලා ඒ අත ආපසු භාග්‍ය රජුණා සදමාරජුණන් ඒ අත සමග තමයි මේ වනාන්තරේ ගාවේ. බෝසතුන් වහන්සේ කල්පනා කළා අයි මේ අත ආපහු ඉල්ලගත්තදෝ කියලා. ඒ රජු ලෝකුව නැත පුතුණු එනි ඒ බ්‍රාහ්මණයෝම නැවත ගෙනල්ලා බාර දුන්නා. එලාවේදී පළමුවෙන්ම මත්‍රි දේවීන් වහන්සේ වෙත කුසති දේවීන් වහන්සේ මේ දරු දෙන්නත් එක් ඉදිරියට ගියා. අනිත් පිරිස යන්නේ ඉතර කුසති දේවීන් වහන්සේ මෞත්‍රමිය තමයි ඉදිරියට ගියේ දරු දෙන්නත් එක්ක. යනකොට මත්‍රි දේවීන් දරා ගන්න බැරි වුණා. ඉදිරියට යන දරු දෙන්නා තිබ්බ සනරා ගන්නකොට දරු දෙන්නත් එක්කම සීසන්නැතිල වැටුණා සෝකේ නිසා. දරු දෙන්නගේ කටට කිරි විකින් මේ විගිරෙන්න පටන් ගත්ත මෞත්‍රමියගේ දරුසිනහස වැඩිකම නිසා ඒ ස්වල්ප වේලාවක් බලන ඉන්නකොට දෙමෝපියන්ද 60000ක් කැමැතියන්ද ඔක්කොටම කම්පිත භාවයක් ලැබිලා සීතන්නතු වැටුණා. බෝසතුන් වහන්සේ පමණයි සිහියෙන් සිටියේ. එනම් බෝසතාණන් වහන්සේ සත්‍යක්‍රියාවක් කළා. මානේ අත්මාසයක් මුනුන්නේ. ඉරුවාව මේ තවක්දන් කිරීමේ යම්බඳු ප්‍රතිපත්ති කුසලයක් අත්පත් කරගන්නා ලදෙන මේ පින දිවි රාජ මණ්ඩලයේ අනුමෝදන් වෙලා මගේ මව්පිය දෙපළට දර දෙපළ දේවිය ඇතුළු මේ සෑම දෙනාට සීතන් ලැබෙනසේ වර්ෂාපතනයක් වේවා සියල්ලෝ සීතන් ලබත්වා කියලා සත්‍යක්‍රියා කළා. ඒ මොහොතේම දිව්‍යමය වර්ෂාවක් යාලෑම දිනාම පේත්‍යන් ඉස්සවාගේ සූපත්ති නැගිට්ටා. මේක තමයි බෝසතාණන් වහන්සේ කළ සාමග්‍රී දාණය. එරිලාමේදී මහා පෘථිවියද කම්පිත වුණා. ඉතින් මේ විදිහට මහා පෘථිවිය හත් වාරයක් කම්පිත වුණා අන්තිම වරට මේ වාක්‍ය කිරියේදී. මේ වෙලාවේදී මේ මහරජු රෝගීන් අමතියන්ද කිව්වා තමුන්හාසේලා ගිහිල්ලා ආරාධනා කරන්න මගේ පුතාණන් වහන්සේට ආපසු වඩන ලෙස. නගරවැසියන්ගේලා ආරාධනා කළා බාරගත්තේ නැහැ. ඒ වෙලාවේ මේ මහරජු රෝගීන් ආරාධනා කළා දරුවෝම දැන් වයෝවෘද්ධයි ඔබ සතු රාජ්‍යයට අපි සමග වඩින්න සූදානම් වෙන්නේ. ඒ රාජ්‍යගාංගේ වටේට ගෞරව කළ කැමති වුණා. ඒ වෙලාවේ බෝසතුන් වහන්සේ ගිය ගියතන කලබන සලකන උත්මයෙක් බැවින් අර ඇඳුම් මාරු කරන්න ඉස්සර වෙලාම තමන් වහන්සේ වැඩි සිටි කුටි වාතේ තුන් වාරයක් ප්‍රදර්ශනා කළා චෛත්‍යයක් ප්‍රදර්ශනා කරන්න වගේ. පතහත්මාත්‍යක් තවස්දන් පුරන්නේ පීත භූමියේ ආස්න පදයට මගේ ගෞරවාචාරී වේවා. තවත් බොහෝ දෙනෙක් මේ ආස්න පදයේ ප්‍රතිඵල ලබත්වා කියලා ආදාර කළ තමයි අර ඉස්ලාමයේ කොට රාජකීය ඇඳුම් පළඳුන් දරාගෙන උතුණු දරාගෙන හිතත් එන්න සූදානම් වුණේ. මත්‍රී දේවියන් වහන්සේ දර දෙන්නත් එසේ ස්නානය කරවා රාජකීය දුන් අන්දවල ඔට්ටු පළන්දවල අතාපිට නම් වෙලා පිටත් වුණා. වන දේවතාවුන් බින්දිදී බෝසතුන් වහන්සේ පිටත් වී ආවා. ඒ අතරතදී මාසයක් ගත වුණා මේ එන පිරිසගේ එලිසෙල්ලම් එවාගේම වනසිරි නරඹමින් ආපු ගමන නිසා මාසයක් ගත වුණා නගරයට පැමිණෙන්නේ. මේ මාසේ ගත වෙලා නගරයට පැමිණෙන දවසේදී බෝසතුන් වහන්සේ මාලිගාවට මේ කල්පනා කළා මම දැන් පැමිණි බව ආරංචි වීමෙන් යටියන් එනවා ධම් ඉල්ලගෙන මොනවාද මම ධම් දෙන්නේ මට ධම් දෙන්න යමක් තියෙන්න ඕන නේද ඒ වෙලාවේ ආස පුරා විශාල රංගුවන් ගයිස්ත වහින්න පටන් ගත්තා ධනක් පමණ කටියක් පමණ කරාටක් තරම් රංගුවන් කොට ගැවුණා රජවාසලට හා රාජ අංගණයට එකතු වුණා වූ ධනෙ රජවාසයට අනිත් මිනිස්යාන්ගේ ඉඩම් කඩම් වලට රත්න ධනෙ ඒ අත්තන්නත් ගන්න සැලැස්සුවා. එදා පටන් බෝසතාණන් වහන්සේ දිවීමේ මෞඛ්‍යයන් උපස්ථාන කළා. එවැගේම තමන්ගේ ඥාතීන් සීල උපස්ථාන කළා. දාන සීල නෛෂ්ක්‍රම්‍යාදී දස පාරමීම මේ ආභාවයේදී සම්පූර්ණ වුණා. ආයු කලවර සපරිවරින් තුසිත දිවි ලෝකේ උත්පත්ති ලැබුවා. ඒක චේතනාවෙන් දෙව් රජ කෙනෙක් වෙලා මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් 57 කෝටි 8 ලක්ෂයක් කවුරුදු වයින් වන්දන අතරතේ දසරාසක් ලෝක ධාතු ආසේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආරාධනයකට සවන් දෙන්න සිද්ධ වුණා. කාලෝයන්තේ මහරජේ මහාවි කාලෝයන්තේ මහාවීර උපජ්ජමාක කුච්චයන් සදේවකං කාරයන්තෝ කුච්චස් අමතම් පදං කියලා දෙවියන්ගේ ආරාධනයක් ලැබුණා. මහණියන් වහන්සේ තමුන්නාසේට ලෝකරා බුදු වෙන කාලයේ පැමිණ තියෙනවා. දෙවියන්ට ලෝකයා සතර කතරෙන් එතර කරුණු පිස්ස ලෝකුරා බුදු වෙන සේක්වා මෞකස බින්ද ගන්න සේක්වා කියලා ආරාධනා කළා. එලා ගෝසතාණන් වහන්සේ පස්මා බැලුම් බලන අර දීර්ඝ කාලයක් පෙරව පාරමී ඇති මෞපියන් දෙපළගේ දරුවෙකු වශයෙන් අසලකුණු පසලස්වා බොහෝ දාසක අලුයන් කාලේ උතුරු කළ නැගදී මවකුස පක්ෂාන්ති ගත්තා. දසදහසක් ලෝක ධාතුවල ප්‍රාත්‍යානි සාහසය සිද්ධ වුණා. දසමසයන්ගේ ලුම්බිනි ශාලවනෝත්‍යාල උත්පත්ති මංගලෙ සිද්ධ වුණා. එදා දසදහසක් ලෝක ධාතුවල ප්‍රාත්‍යානි සාහසය සිද්ධ වුණා. එදවසෙම පියමාරජුරුවන්ගෙන් වැඳුම් ලැබුවා. අශිත කාලදේව තාපසයන් වහන්සේගෙන් වැඳුම් ලැබුණා. පස්වෙනි දවසේ නම් තබන උත්සවයේදී සිද්ධාර්ථ නම ලැබුණා. එවාගෙම තමන් වාස උපදින සුබ මොහොතේදී සතරමා නිධානයේද පහළ වුණා. බෝධි වෘක්ෂයේද පහළ වුණා. කාන්ත කාශ්‍යයාද උපන්න, චන්නමතියා උපන්න, ස්වාමීන් නන්දනාහිමියන් ආනන්ද ස්වාමීන් වහන්සේ උපන්න, කාළුදායමතියා උපන්න, දශෝදරා දේවීන් වහන්සේ උපන්න. මේ සාජාතවත් වාතාවරණික දාසේ පහළ වුණා. වාස 16 දී ඥාතීන් මැද්දේ ශිල්ප දක්වලා සියල්ල විශ්මයට පත්වලා රාජ්‍යයෙන් පත් වුණා. මත් ඒ වගේම යසෝදරා දේවීන් වහන්සේ අග්‍ර මහේශිකා වුණා. තුන් ඉරුතුවර තුම්මා ප්‍රාසාදයතුව මා සම්පත්‍යතුව අවුරුදු 13ක් ඉහි ජීවිතයේ ගත කළා විවාහපත් වීමේ දවසේ සිට අවුරුදු 29 පිරින් ඉස්සර වෙලා විශේෂයෙන් නිවාසයේදී සතර පරිණිත දැකීම ආරම්භ වුණා. අවස්ථා හතරකදී සතර පරිණිත දැකීම හරියට විසරම් වාසයේ පිළිලා අසල පොය දවසේදී ශ්‍රමණ රූපය දැකීමෙන් පැවිදීමේ අපේක්ෂාවෙන් තවත් ගැතියම් කාලයේදී සකල ඓශ්වර්ය සම්පත් සියල්ල අතර දමලා අභිනිෂ්ක්‍මණය කොට අනුමාන අධිතීනේදී ඒ සත්‍ය දෙනකොට පැවිදි වුණා. ගතේ කාරණං අරහත් බ්‍රහ්මරාජ අටපිරිකය පිළිගන්නවා. අත්තාසක් නිස්සේ විවේක සෝයෙන් නිරාමිත ප්‍රීතියෙන් අනුපිය අභවණේ ගත කළා අත්ේ දාසේ ප්‍රීසුඳා රැළියා එදවසේදී තමයි බිම්බිසාර මහ රජුගේ ආරාධනය ලැබුණේ. ආලාර කාලාම තාපසතුමා වෙත ගිහින් සාකච්ඡා කළ බැවින් සමාපatti හතක් ඉපදේවා. ඊළඟට බුද්ධ කරා පුත්‍රයෙත වැඩම කළ සාකච්ඡා කළ බැවින් අෂ්ට සමාපatti ඉපදේවා. ඒ දිනකම ආරාධනයේ ප්‍රතික්ෂේප කොට උරව දනවට වැඩම කළා දුෂ්කර ක්‍රියාවත් පිළිවා. අවදායන් දුෂ්කර ක්‍රියාවත් පුරණ අතර මැදුම් පිළිවෙත සොයාගත්තා. තමන් වාසීමේදී පස්වෙනි මාසයේ දඹගස්වෙනි වක්මඟුල් උල්ලේදී ආනාපාන සතිය වැඩි වාසී කරලා මදුම් පිළිවෙත අනුගමනය කරන කාලේ ආනාපාන ධ්‍යාන නැවත උපදවා ගත්තා. එපමණක් මේ අර්ථ සමාපත්තියම ලැබුවා. ඒ වගේම හරියට වෙසක් පොයට පෙර දාසේ පසම්වස්මා සුපිනියක් දැක්කා. තමන් වාසයේ පසුදා ලෝතුරා බුදු වෙන බව තීරණය කරගත්තා. පසුදින සුජාතා සුදේවී පිළිගන්නෝ කෙනෙකුට පිළිගන්න වළඳලා එදවස් සංධ්‍යාව නැතුළු රුක්ෂයන් වල සමාසුවයෙන් ඇදී ඉඳලා නවී පිනේගේ මාර්ගය ඔස්සේ තමන් උපන්න දාසේ පහළ වූ සුද්ධ වස්තුවක් වන විජයසී බෝධි රාජාන් වහන්සේ වෙත පැමිණියා. ඒ අතර ළඟ සොත්තේ නම් බ්‍රාහ්මණ කෙනෙක් කුසත නිමිතියට පිළිගන්නවා. ඒවා වජ්‍රාසන පහළ වෙන නැගෙද බලා ඉලාප් දන්නදී වජ්‍රාසනයේ පැන නැගී චතුරාංග සමන්වාගත වේදී අධිෂ්ඨානයේ යෙදී එලා ආනාපාන ධානය ආරම්භ කළා. මාර්ගය පුත්‍රය ඇතුළු මාර සේනාව යදබැස යම් ඉස්සෙල්ලාම පාරමී සම්මාසනයෙන් පළවා හැරියා. ප්‍රථම යාමේදීම අත සමාපatti ලාභීව పూర్වේ නිවාස ඥානයෙන් අතීතංශ ආත්මභාවනන්ත පරිමාණ කාලයක් ගැලුවා. ඊළඟ මධ්‍යම යාමේදී චතුප්පාද ඥානයෙන් මරණ උපදින සත්‍ය සුගති දුගති යන සත්‍යයන් කුසල අකුසල කරන සත්‍යයන් ඔක්කොම දැකලා දාලා ඒකඵල පරම්පරාවෙන් ආත්මා පරම්පරාව වෙන බව දැනගෙන අනුයම් කාලයේදී පටිච්ච සමුප්පාදයන්ව විපස්සනාට වැටුණා. දසදහසක් ලෝක ධාතු කෙලලක්ෂයන් සක්වල අනන්ත සක්වල ඇති සෑම සංස්කාර ධර්මයක් ඉතිරි නැතුව සියල්ලම විපස්සනා ඥානයෙන් දකිමින් තමන් වහන්සේ අවියම් කාලයේ බ්‍රහ්ම මොහොතේ උදාවන සුභ මොහොතේදී දසදහසක් ලෝක ධාතු ඒකාලෝකෝ කම්පිත වෙන්නේ අනේක ප්‍රාප්ති සාහසයන් සිද්ධ වෙන්නේ සපරිවාර මාර පරාජය කොට දස බල ඥාන චතුර් වයසාරත්‍යඥාන ආදී අනන්ත ඥාන දාස පරිවාර කොට ඇති සර්වඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පැමිණවදාලා මා පොළොවද කම්පා වුණ ඒ මොහොතේ අනේක ಜಾති සංසාරයන් ගාථාව ආවදින කරලා තමන් වාසේ ප්‍රීති වාක්‍යය මනෝමය වශයෙන් දේශනා කළා අබ්දාතක්ම බෝධි පරියන්ගේ සමවස්ව වින්දා දෙවෙනි සතියේදී බෝධීන් වහන්සේට අනිස ලෝකන පූජා කරත්වා තුන්වෙනි සතියේදී රුවන් සක්මනේ සමවස්ව වින්ද හතරවෙනි සතියේදී රාතා රාජා රතනාගරේ ධර්ම සම්මර්ථනය කළ අන්තිම දවසේදී ශ්‍රී දේහයෙන් බුදුරැස් වේදුනා එවැගේම පස්වෙනි සතිය අජපාල නුගරුක් මුල සමවස්වයෙන් වැඩි සිටියා මාර්ගීත්‍රම් පළවා ඇරියා අයනි සතිය මුචලින්ද නාගභවනයේ සද්ධාස සමාපත්තියෙන් වැඩි සිටියා මුචලින්ද නාගරාජයාට ගාථා දෙකකින් දේශනාවක්ද පැවැත්වුවා හත්වෙනි සතියේදී තාජාතන මූලයේ සමවස්සෝයෙන් වැඩි සිටියා අවසාන දාසේ තපස්සුබල්ලුක දෙන්නගේ කෙනෙකුත් මේ පිළිපිටු අසුන පිළිගත්තා ඒ දෙන්නට ජීව මේසදාට පිටක්ද දුන්නා අටවෙනි සතියේදී ධර්ම ගාම්භීරත්වයේ සම්මර්ෂණය කළා තාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා කළ ආරාධනෙන් තුන් ලෝකේ බුදුරජාණන් ගැලවා ධර්ම දේශනේ කරන බාට ප්‍රතිඥා දුන්නා. එවාගේම ඇසල පොය දවසේ ඉෂපතනාරා මිගදායත වැඩම කරවලා එන අතරමඟදී උපකාර්ය වේගයේ බුදුමහිමේ පෙන්නලා ඉෂපතනාරාමේ ගත කළ පංචවර්ගයේ ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛව දසදහසක් ලෝක ධාතුවට ඇසෙනසේ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනේ පැවැත්වුවා. දාන කෝටියක් බ්‍රහ්මයා රහත් වුණ අසංකේයයක් ප්‍රේත සෝවාන් වුණ අඤ්ඤා කොණ්ණඤ්ඤම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පංචවර්ගීය ස්වාමීන් වහන්සේලා මේ විසුභාවයේ පැවිදි වුණා. එදායින් පසුව මාස 10ක් ඇතුළත 20000කට වඩා මහා රහතන් වහන්සේලා පහළ වුණා. එවාගෙන ඊට අනතුරුව තමයි බුදු වීමෙන් අවුරුද්දක් වෙන වෙසක් පොය දවසේදී මේ මහා රජුන්ට සහ ඥාතීන් අනුග්‍රහ සඳහා එනෝරට වැඩම කරවා වදාළේ. ඒ දවසේදී මේ උත්තරීතර දේශනයේ පැවැත්ුණා ගගනතලයේ රුවන් සක්මනක් පවා යමා මහ පෙළහර පාවි. මහා පොළොව කම්පිත වුණා. මල් වැහි රැස්සා. සියලු දෙනා දරුවන් සරණ ගියා. කෝටි ලක්ෂයක් ජනතාව රහත් වුණා. අසංකේයයක් පිළිස සෝවාන් ආදී අට මාර්ගඵල නිවන් ලැබුවා. මේ විදිහට අවුරුදු 45 පොළොවට වැඩසැලසූ ඒ ශාන්තිනායකයන් වහන්සේගේ එදා බෝධිසත්ව චරිතයේ සම්බන්ධ වූ දර දෙන්න අතර ජාලිය කුමාරයා මේ ජීවිතයේ රාහුල බාදර කුමාරයන් පුත්මේ පුත්‍රාත්මේ බාටපත් ශික්ෂාකාමීන්ගෙන් අග්‍රවරහත් වුණා. එදා පිටජිනාදීනි අද උත්පලවන්නා රහතේනින් වාසේ බාටපත් කිරිදිමන්තිණින්ගෙන් අගතන්පත් රහත් වුණා. එදා මෞපිය දෙපළ මේ දවසේදීද සුද්ධෝදන මහා මායා මෞපියන් දෙදෙනා බාටපත් වුණා. එදා මත්‍රී දේවීන් වහන්සේ මෙදා යශෝදරා දේවීන්ව සිටේ පසු කාලයක පැවිදි වී දසදහසක් දිනා සමග පැවිදි වී අරිහත් ත්වයටපත් වුණා. එදා ජෝජක බ්‍රාහ්මණයා මෙදා දෙව්දත් දරුම් වුණා. එදා අතුමාගේ බ්‍රාහ්මණී තුමියරණ අමිත්‍ය තාපනා මෙදා කිංචි මානිකා බාටපත් වුණා. එදා මහ බෝසතුන් වහන්සේකට සහයෝගයෙන් කටයුතු කළ ඇමති මණ්ඩල 60000ක් දෙනා සහ තමන් වහන්සේගේ පරිවාර බාටපත් වූ සියල්ලෝම ජීවමාන කාලයක බුදු පිරිස බාටපත් නිවන් දැක්කා. එදා මේසා සත්වාරයක් මහා පෘථිවිය කම්පා කරමින් බෝධි සම්භාර පුරා මේ විදිහට ලෝකදා බුදුනේ තමන් වහන්සේ බව ඒ පූර්වාපරිසන්දි ගල්පමින් එම දේශනී මහවදාන. මේ අවස්ථාවේ තමයි මහ පොළොද කම්පා වුනේ. දැන් මෙතකින් අපට පැහැදිලි වුණා මහා බෝසතාණන් වහන්සේ ඥානියන් කරපිට තියාගෙන මහසෝණිය පීනෝ දවසේ පාසා මේසා දීර්ඝ කාලයක් හතරක් නෑරේ ඡන්ද චිත්ත බිරිය මීමාංසා කියන ඉරිදීපාද හතර පදනම් කරගෙන බෝධි සම්භාර පුරාගෙන ආවා මොනම ආකාරයකදදී බෝධි චිත්තයේ ආපසට ගියන්නේ ඒ නිසා තමන් වහන්සේ විෂයාසංකය කල්පලක්ෂේ තරම් දීර්ඝ කාලය තුළ බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා හරියට ගංගානංගක මහා සාගරයේ වෙත ගලාගෙන ආවාගේ ඒ පාරමී සම්බාධ ඇවිල්ලා ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබා දුන්නා. තමන් වහන්සේ බුදුබාටපත් වෙලා 45 අවුරුද්දක් ලොවට වැඩ සැලසුවා. ජීමාන කාලයේදීම මහා සමාගම් 24කදී සූවිසි අසංකේයයක්ද වෙනස් වෙනස් අවස්ථාවලදී නව කෝටි 8 ලක්ෂයක් දෙනාද අමා මහ නිවනට පමුණවා වදාලා අනාගතේ බලා මානිල්මා සෝද වේදන සීමක පත්මයේ එවැගේම සුදු බුදුරයන් වහන්සේ දළදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසෝදාත ධර්මස්කන්ධේ දේශනා කොට වදාරන තමන් වහන්සේ අවුරුදු 45ක් නිවාස වූ වලදමින් යන සිට දසදහසක් ලෝකදාප ඒකාලෝක කළ මිනිපාණක් නිමෙන්නාසේ අනුපාදිශේෂ පරිනිර්වාණය නිවන් පුර වැළියා රාතන් වහන්සේලා පිරිනිවුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා තමන් වහන්සේ ජීවමාන කාලයේ තේමා රජුරුවන් රහත් ඵලයේ පැමිණෙවුවා මෑණියන් වහන්සේ ධර්ම සංග්‍රහ කරන පිස අත්දිනේ වසරේදී තවස්සාට වැඩම කරවලා අභිධර්ම දේශනා පවත්ලා මෑණියන් වහන්සේ ප්‍රමුඛ 80 කෝටියක් ජනතාව ආමාම හරිවනට පැමිණෙව්වා. මේ වාගේ ඥාති සංග්‍රහයේ සහිත සීල සංග්‍රහය නිමවාගේ ශාන්තිනායකයන් වහන්සේ කිරිනුවම් පාවදාලා මේ වගේම එකල පැවතුනාව සොළොස්මහා ජනපදද රාජධාන උයන් පකුණු මාර්ගාදී සියල්ල දිහා රත්තාන දෙකාලයා ගැවැමින් නැස්තාවචේතුණ මෙසේ විරාජ තාරකා මහා ප්‍රති මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දොරවල් ඉද කඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳමින් බතෙන් බුලෙන් බේතෙන් හේතෙන් පරිහරණය කරන ආත්මාව සියල්ල හිත ඇති එතනදී සෑම සංස්කාර ධර්ම ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවීම නැතිවීම දෙකෙන් නිරතුරු පෙනෙන බැවින් දුකයි යමතසේ නොපවත්නා බැවින් අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට අදාළ සංස්කාර ධර්ම කීලන සංකත සංකාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරි සත්‍යයි ඒ දුක නැත නැතගෙන දෙන තෘෂ්ණාව ආයෝගන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත බැවින් දුක්ඛ සමුදය සත්‍යය හේදකම නැති සාන්ත නිර්වාණ ධාතුව නිස්සාරණ විවේක අසංග සමතාර්ථයෙන් යුක්ත බැවින් දුක්ඛ නිරෝධ සත්‍යයයි නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට භාවනා වශයෙන් වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය නීයාන හේතු දර්ශන ආධිපති ආර්ථයෙන් යුක්ත බැවින් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නාමේන අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධී දාන ආදී දසපාරමිතානුභාවයෙන් තමන් වහන්සේලා පැතෝ බෝධියකින් අජරාමර ශාන්ත අමාමහ නිවනටපත් වුණේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නොයි මෙසේ සතර ධර්මයේ කලාව කෙලෙස් නිමල නිවාසාන්ත නිවනේ සැනසී වදාලා වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සිතින් කයෙන් වචනේ සමතල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා අපට නිවන් දක්නා ජාත් දක්වා වෙසතුරු මහා රජුන් යනි ශ්‍රේෂ්ඨ වූ කල්යාණ මිත්‍රෝත්තමයන් ගැනම ආන්න ලැබේවා දකින් ලැබේවා ආශ්‍රය කරන් ලැබේවා අනුගමනය කරන් ලැබේවා අපට මේ වාගේ දාන ආදී දසපාරමී කුරමින් සාභෝධි පසේභෝධි අபிසම්භෝධි දක්වාම නිවන් මාර්ගය ගන්නට වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතරතේ මේ ජීවිතේ පුරා කළ සෑම කුසලයක් පාරමී බාටපත් අපට ගතු බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒක පීඨ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් බැලින් සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන ඇතෝ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු.